ප්‍රශ්න 15ක් තියෙනවා. ඒකෙන් බොහෝ ප්‍රශ්න තියෙන්නේ කමඨහන් භාවනා සම්බන්ධව තමයි. ප්‍රශ්න දෙක තුනක් තියෙනවා අමතර ප්‍රශ්නත් කියවන්න ඔක්කොම. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාසයයි ආශ්වාසයේ නාසයේ ඉහළ බිත්තියේ සිසිල්ව වැඩිනි. ප්‍රශ්වාසයේ උණුසුම නාසිකාග්‍රයේ අග වදිමින් පිටව යයි. සමහර විට කෙටිවද සමහර අවස්ථාවල දික්වද දැනින. සමහර අවස්ථාවලදී එක් නාස් සිදුරකින් පමණක් ඇතුල් වේ. එලෙස පිටවීමද සිදුරකින් පමණක් සිදුවේ. විනාඩි 3-4ක කාලයක් මෙලෙස අරමුණු කරද්දී බාහිර අරමුණු විවිධ දේවල් සිතට පැමිණේ. එහෙත් ආයාසයෙන් නැවත සිත සුලං රැළට යොමු කරෙමි. මෙලෙස කරගෙන යද්දී සුළං රැල්ල ඊතා සියුම් වී නොදෙනී යයි. එහෙත් උදරයේ පිම්බීම හැකිලිම දැනෙන නිසා එතනට සිත යොමු කෙලිමි. කිසි දෙයක් නොදැනෙන තත්වයකටපත් විය. බාහිර කිසි දෙයක් නොදැනෙන තත්වයකටපත් විය. ශරීරයේ මාගේ පාලනයෙන් ඉවත් වාසිය දැනින. මෙලෙස විනාඩි 10ක් පමණ පවතිනි. මෙම తත්වයේ අවස්ථා දෙකදී ඇතිවිය. මුල් අවස්ථාවලදී ශාරීරියේ වේදනාවන්ද ඇතිවද පසුව ඒවා මෙනෙහි කිරීමෙන් මගහරවා ගත හැකි විය. සක්මන් භාවනාව. පොඩකින් හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය ඔස්සේ මේ යනකොට එක පාරටම දැන් අපි හිතමු හුස්ම රැල්ල නොදැනී ගියා කියලා ගිය පමණින් අපි වෙන තැනකට අවධානය යොමු කරන්නේ නැහැ. තව ටිකක් ආනාපාන සතිය ඔස්සේම යන්නේක හොඳයි. මොකද අපි ඉක්මනට වෙන තැනකට දැම්මොත් එහෙම වෙන තැනක තියෙන සංවේදනාවක් දකින්න කියලා අපි සෝදානම් නැත්තම් ඒකට ඒ තරම් ප්‍රතිඵලයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද තාම තියෙන්නේ විසිරිච්ච මනසක්. හොඳට එකඟ නොවෙච්ච, හොඳ සම් يعني සමාධිගත නොවෙච්ච මනසක් තියෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේදී ටිකක් දුරක් යනකම් බලා يعني ආනාපාන සතිය ඔස්සේම යන්න සිද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා අපි තමු ඔන්න සියුම් වේගන යනවා. දැන් මේක කියලා මේ කියලා තියෙනවා දැන් හැතැම් වෙලාවට එක නාස් සිදුරක විතරයි තේරෙන්නේ අනිත් අනිත් වෙලාවක තව එහෙක විතරයි තේරෙන්නේ. ඔය කිසිම වරදක් නැහැ. ඔය ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අපිට හැමතිස්සෙම මේ නාසිකාග්‍ර දෙකෙන්ම හුස්ම ගන්නවා කියලා නීතියකුත් නැහැ. මේවා විවිධාකාර මේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් මේ සතිමත් වීම හරහා මේවැය තියෙන මේ ඊටාම සූක්ෂම ලක්ෂණ දැක ගැනීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට දැක ගන්න පුළුවන් නම් එතනින් පෙනෙන්නේ අපේ සතිය හොඳට දියුණුනවා කියන එක. සම්පජඤ්ඤය හොඳට වැඩෙනවා කියන එක. ඉතින් ඔහොම වැඩෙන්න වැඩෙන්න තමයි ඔන්න හිත හොඳට තැම්පත් වෙනවා. හුස්ම රටා තව සියුම් වෙනවා. ඊයේත් මම මතක් කළා වගේ හුස්ම රටා සියුම් වුණාම පොඩ්ඩක් එතන ඉන්න එක පාර්ටම මේ දැන් මෙතන අරමුණක් නැහැනේ මට වෙන තැනක් වමනානේ කියලා ඒක හුස්ම රැල්ල රළු කරන්න කියලා ආයාසෙන් හුස්ම ගන්නවත් එහෙම නැත්නම් වෙනත් තැනක දැන් මතුවලා තියෙනවා කියලා එතෙන්ට දාන්නවත් යන්න එපා පොඩ්ඩක් තව දුරටත් මේ සමනේ වෙච්ච ආනාපානේ Tamanට තව පොඩ්ඩක් ඉන්න පුළුවන්ද හිත නින්දට වට ගන්නෙත් නැතුව හොඳට එක අග්‍ර කරගෙන ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලලා අර ඒ විශ්වාසය ආවනම් තමයි ඊට පස්සේ ඔන්න කයේ වෙනත් තැන්වලට දාලා මේ ඒවැය තියෙන ලක්ෂණයන් බලන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන කියලා තියෙනවා මේ හිත පිට ගියාම ආයාසයෙන් ගන්නවා කියලා. ඉතින් ඇත්තටම මුල් අවස්ථාවේදී අපිට ආයාසයෙන් ගන්න වෙනවා. මොකද හිත එළියට යනවා වැඩි. ඉතින් අපි තාම හිත මෙල්ල වෙලා නැහැ. හිත තාම ආනාපානය තුළ රසයක් ලබලා නැහැ. ඒ නිසා යා පිටට යනවා. ඒ නිසා ඉතින් ඒ ඒ අවස්ථාවේදී නැවත නැවත උමනාවෙන් මේ හිතලා මතලම ගන්න වෙනවා. මේකේ වරදක් නැහැ. පස්සේ ඉතින් හොඳට මේ හිතේ ඒ ගුණධර්ම වැඩුණාට පස්සේ ඉතින් ලොකු ආයාසයකින් තොරව හිත ගිහාම යාම එන ස්වභාවිකුත් තියෙනවා. හොඳයි. සක්මන් භාවනාව. පළමුව වම දකුණු ලෙස මෙනෙහි කෙලිමි. පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කෙලිමි. පළමුව විලුඹ කොටසේ පොළවේ වදී වැලි වැලි වල ඇති කැටිති බව තෙත ගතිය ඇඟිලි අතරින් ගන්න යන ගතිය දැනිනි. ඉර එළියේ ඇති රස්නේ පය මත දැනිනි. පය ගෙන යාමේදී වාතයේ ඇති සැහැල්ලු ගතිය, ගතියද පොළවේ වදෙන විට ඇති තද ගතියද හොඳින් වැටහි. බාහිර අරමුණු වලට සිත ගිය අවස්ථා ඊතා අල්ප විය. සිත සමාධිගත විය. සක්මන මැෂිමක් මැෂින් එකකින් සිදුවන ආකාරයක් දැන ආකාරයකට දැනිනි. සක්මන් භාවනාව ඊතා ඵලදායක විනයි මට හැඟිනි. ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තනම මේ සක්මන හොඳටම හොඳයි. ඔය විදිහට තමයි අපිට අර මේකේ රසය මතුවෙන්න මතුවෙන්න මේ ගැන සතුටක් එන්න එන්න අන්න අපිට බොහොම ඒ ගැන සතුටින් ඒ ගැන බොහොම ප්‍රමෝදයකින් සැහැල්ලුවකින් ඒක යෙදෙන්න පුළුවන්. එහෙම යෙදෙන්න යෙදෙන්න තව තව ප්‍රතිඵල වර්ධනය වීමක් වෙන්නේ. අපිට අර මුලදී තමයි මේක ටිකක් අභියෝගශීලී වෙන්නේ. හැබැයි ටිකක් හිත එකඟුණාට පස්සේ අපිට ක්‍රමයේ වැටුණාට පස්සේ අන්න අපිට තියෙන්නේ බොහොම නිස්කලංකව සංසුම් මනසකින් සැහැල්ලු මනසකින් මේ බොහොම සරලව අපිට මේ දැනෙන දේත් එක්ක සිත පවත්වන්න නැත්නම් සතිය පවත්වන්න. එහෙම පවත්වන්න පවත්වන්න අන්න අපි නොදුටු ප්‍රදේශයන් පේන්න ගන්නවා. නොදුටු අත්දැකීම් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒක මුල් අවස්ථාවේදී නොදැනිච්ච සංවේදී ස්වභාවයන් ඔන්න විවිධාකාර අන්දමින් අපිට පේන්න පටන් ගන්නවා. ඒක එහෙම වර්ධනය වීම ඇත්තටම අපේ භාවනාවේ දියුණුවක් කියන්න පුළුවන්. දැන් මෙහෙම යනකොට බලන්න ටිකක් තවත් ඔහොම වර්ධනය වෙන්නත් දීලා දැන් මේ එක එකක් පාසා මොකද වෙන්නේ කියලා තෝරනම් අවධානය යොමු කරන්න පුළුවන්. අපි හිතමු ඔන්න පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණකොට ඔන්න දැන් තද ගතියක් දැනෙනවා. මේ තද ගතියත් එක සමානව නෙමෙයි මේ මුළු පාදයටම දැනෙන්නේ. ඒක මුළු පාදයේ විවිධ තැන්වල විවිධ මට්ටම් වලින් දැනෙනවා. එතකොට ඒ විවිධ මට්ටම් වලිනුත් දැනෙලා ඔන්න ඒකත් නැති වෙලත් යනවා. අපි පාදය තියෙනකොට එක මට්ටමකට දැනෙනවා. ඊළඟට ආයි තව ටිකක් පාදේ තද කරනකොට තව මට්ටමකට දැනෙනවා. පාදේ ලිහිල් කරනකොට තව මට්ටමකට දැනෙනවා. මේ වගේ මේ මේ තියෙනවා විවිධාකාර වෙනස්කම්. ඉතින් අපිට අහුවෙන අන්න වගේ මේ ධාතු ලක්ෂණ වලත් ඉරණම මොකද්ද? මේ ධාතු ලක්ෂණ එකම විදිහට තියෙනවද? එහෙම නැත්නම් ඒවා ඒවට ඕන විදිහට හැසිරෙනවද කියලා පොඩ්ඩක් තව විපරමින් බලන්න. එතකොට තවත් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. පින්වත් ස්වාමින් වහන්ස මම මාස 3ක පමණ කාලයක සිට භාවනා කිරීමට වෙරදරන නවකෙකි. සෑම දිනකම විනාඩි 30ක් පමණ කාලයක් සක්මනටද පැයක හෝ පැයකමාරක පමණ කාලයක් පරියන්කයටද යොමු වෙමි. 1 සක්මන. වම දකුණ වශයෙන් සක්මන ආරම්භ <clears throat> කරන අතර ටික වේලාවකින් එය උසවනවා, රැගෙන යනවා, තබනවා වශයෙන් මෙනෙහි කරමි. එසෙහි මෙනෙහි කරන විට සිත විසිර යාම අඩු බව නිරීක්ෂණය කරමි. පියවර 20 20ක් 25ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැක. සිත විසිර යන්නේ ජීවිතයට සම්බන්ධ ආසන්නතම හේතුන් වලටය. සිත විසිරී ඉවතට යන විට පියවර කීපයක් ඇතුළත් ඇතුළත එය දැකගත හැකි විය. හැක. නැවත මූලික අරමුණ කෙරෙහි සිත යොමු කරන අතර දෙපා පොළවේ ගැටෙන ගැටෙන දැනීමෙන් අරමුණට පැමිණි බව දැනගතිමි. දෙක පරියංකය. ඔව්. මේක ගැන ඉතින් විශේෂයක් කියන්න නැහැ. තමන්ටම තේරලා තියෙනවා දැන් ඇතම් කෙනෙකුට වම දකුණ කියලා යනකොට අර ඒක තියෙන සරල බව නිසා වම කියලා ඊළඟ දකුණ කියන කාල ඒ අතර තියෙනවා යම්කිසි ටිකක් භාවනාවේ වචන වලින් නම් ටිකක් දිග කාලයක් තියෙන්නේ වම වමන කියලා පායක පාදයක් වදුනා දකුණ කියලා තව පාදයක් වදුනා මේ අතර තියෙන කාල පරිච්ඡේදය උනත් ප්‍රමාණවත් හිත බාහිරට පයින්න ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක ටිකක් හිතට මේක කරන කාර්ය බැරරුම් කරලා දෙන්න මේක දෙකට කඩලා ගන්න පුළුවන්. එතකොට වම දකුණ කියන වෙනුවට එක පාදයක මේ එසවන එසවීමේ ක්‍රියාවලියේදී ඔන්න අපි ඔසවනවා කියලා මේ ඔසවන ක්‍රියාවලියත් එක්කම ඔන්න හිතින් මෙනෙහි කිරීමක් කරනවා. ඊළඟට තබන ක්‍රියාවලියේදී තබනවා කියලා හිතින් මෙනෙහි කිරීමක් කරනවා. එතකොට දැන් හිතට කාර්යයන් දෙකක් පැවරෙනවා. වම දකුණ කියනවට කියනවා වෙනුවට යාට තියෙනවා දැන් එක පාදයකට කාර්යයන් දෙකක් පැවරලා තියෙනවා. ඔසවීමත් බලන්න තියෙනවා, තැබීමත් බලන්න තියෙනවා. අනිත් පාදයේ තැසවීමත් බලන්න තියෙනවා, තැබීමත් බලන්න තියෙනවා. ඉතින් ඕක තවත් අමාරු කරලා දෙන්න පුළුවන්. එසවීමත් බලනවා, ගෙන යාමත් බලනවා, තබනවත් බලනවා කියලා. එතකොට අන්න හිතට ටිකක් අපි නිකන් අර රාජකාරියක් පැවරුවා වගේ එයාට අර පිට යන්න තියෙන අවස්ථාව තවත් අඩු වෙනවා. ඉතින් හැබැයි මේ ඔක්කොම මෙනෙහි කිරීම හරහා හිත හොඳට එකඟුණාට පස්සේ ඊළඟට බලන්න තියෙන මෙනෙහි කිරීම වලින් තොරව මේක කරගන්න පුළුවන්ද කියන එකයි. එතෙන්දී එසවීමේ මුළු ක්‍රියාවලියේම හිත පවත්වනවා. මෙනෙහි කිරීමකින් තොරව. ගෙන යාමේ මුළු ක්‍රියාවලියෙම හිත පවත්වන මෙනෙහි කිරීමකින් තොරව. තැබීමේ මුළු ක්‍රියාවලියෙම හිත පවත්වන මෙනෙහි කිරීමකින් තොරව. ඒකත් බලන්න උත්සාහ කළා. හොඳට හිත එකඟ වෙන්න එකඟ වෙන්න Tamanටම තේරෙවි මේ මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මෙනෙහි කිරීමත් මේ ඒ සැහැල්ලු වෙන හිතට එකඟ වෙන හිතට නිකන් බරක් වගේ තේරෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් මෙනෙහි කිරීමත් අතහැරලා කරන්න උත්සාහවත් වෙන්න. දෙක පරයන්කය මූල කර්මස්ථානයේ වශයෙන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නිරීක්ෂණය කරමි. ප්‍රශ්නය වී ඇත්තේ හුස්ම වාර 4ක් 5කට වරක් සිත බාහිර අරමුණු කෙරේ ඇදී යාමයි. පරයන්කයේදී එන අරමුණු ජීවිතයට සම්බන්ධයෙන් සම්බන්ධයක් නැති ඒවා වේ. සමහර විට කිසිත් නැති හිස් බවක් දැනේ. වාඩි වී සිටින බව දැනෙන විට සිත පිට ගිය බව දැනේ. නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමි. මෙසේ වෙන්කොට ඇති වේලාවේ වේලාව පරයන්කේ පරයන්කේ සිටිමි. පරයන්කේදී සිත විසිර ගියත් දිගටම කරගෙන යාමට අදිෂ්ඨානය කරගෙන සිටිමි. ඔබ වහන්සිට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. යන විදිය හොඳයි. ඒ කියන්නේ අපිට දැනටම දැනට මේ යන්නේ මොන මොන හේතු වලටද කියලා හොයන්න යන්න අවශ්‍ය නැහැ. හිත යන්නේ මොන අරමුණු වලටද මේ ජීවිතයට සම්බන්ධ දේවල් වලට අතීත වලටද නැත්නම් අතීතයට සම්බන්ධ දේවල් වලට ඒවා හොයන්න අත්‍යවශ්‍ය නැහැ. යම් වෙලාවක Taman දැනගත්තා නම් දැන් ඉන්නේ ආනාපානේ නෙමෙයි කියලා, ඒ වෙලාවේ ටක් ගාලා නැවතත් ආනාපානට ගන්න. ආයි අර වෙච්ච දේ ගැන ගියේ කොහෙටද කියන එක දැන්ම හිතන්න අවශ්‍ය නැහැ. මොකද අපි වැඩි කාලයක් මේ මූල කර්මස්ථානයේ ඇසුරු කිරීම තමයි මේ මුල් යුගයේදී අතන මුල් ආරම්භක යුගයේදී වටින්නේ. එතෙන්දී පුළුවන් තරම් මේ මූල කර්මස්ථානයේම ඇසුරු කරගෙන ඒකම පිහිට කරගෙන ඒකේම නැවත නැවත සිත නංවමින් යා යුතු වෙනවා. එතකොට හිත පිට ගියා නම් පිට ගිය මේ හේතුවවත් ගියේ කොතෙන්ටද කියන එකවත් දැම්ම හොයන්න යන්න එපා. ඒවා පස්සේ ඇත්තරම හොඳට තව ධහම දියුණුනකොට ඒවා ටික ඔක්කොම ඉතින් අහුවෙනවා. දැනට පුළුවන් තරම් මේ මූල කර්මස්ථානයත් එක්ක කටයුතු කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආධුනික යෝගිනියක් වන මාහට ඇති ගැටලුව සක්මන හෝ පරයන්ක භාවනාවේ යෙදීමේදී සිත නොයෙක් කරුණු කෙරෙහි දිවයයි. ඒවා අමතක කරන්න හැදුවත් නැවත නැවත සිතට නැගී. එමගින් මාහට මාගේ අරමුණ කරා යා හැකිද? ආධුනික යෝගිනියක් වන මාහට භාවනාව නිසියවුරු පවත්වාගෙන යාමට කාරුණික උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියේ උතුම් නිර්වාණයම ශක්තියම ලැබේවා. මේ ඇත්තම වෙන කරුණු කියන්නේ ඇත්තම මොන කරුණ වුණත් මේ වෙලාවේදී හිතන්න මේ වැඩක් ඇති කරුණක් නෙමෙයි කියලා. අපි හිතමු ආනාපානේ බල බල ඉන්නේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා බල බල ඉන්නේ. ඔන්න ඒ වෙලාවේදී අපිට gedara මතක් වෙනවා. ඉතින් වැඩක් නැහැ. gedara කියන එකත් හොයි තරම් වැදගත් වුණත් වැඩක් නැහැ. මේ වෙලාවේදී මේ භාවනාවට බාධාවක්. මෙතෙන්දී එක්තරා අන්දමකින් ඉතින් කාමයේ පැත්තක් එන්නේ. ඉතින් ඒක අතහැරලා දාන්න. ඊළඟට අපි තුමා අතීතේ මතක් කරනවා. ඒකත් මේ වෙලාවේදී තේරුමක් නැහැ. ඒකත් අතහැරලා දාන්න. අනාගතේ මතක් කරනවා. ඒකත් අතහැරලා දාන්න. යම්කිසි ප්‍රධාන සැලසුමක් මතක් වෙනවා. ඒකත් අත්හැරලා දාන්න. අපි තුමු ධර්ම කාරණයක් මතක් වෙනවා. ඒකත් අත්හැරලා දාන්නම තමයි තියෙන්නේ. මොකද මේ වෙලාවේදී ධර්මය මෙනෙහි කරන අවස්ථාවකුත් නෙමෙයි. මේ වෙලාවේදී බුදුහාමුදුරුව මතක් කරන වෙලාවකුත් නෙමෙයි. දැන් මේ තියෙන්නේ අත්පනා පිට තියෙන යම්කිසි මේ ධාතු ලක්ෂණයක් දිහා දැක ගන්න වෑයම් කරන ප්‍රයත්නයක් මේ යන්නේ. මේ වෙලාවේදී මෙතෙන්ටයි අර කලනුත්ක වගේ මූල කර්මස්ථානයටයි අපි මුල් තැන දෙන්න තියෙන්නේ. නිසා ධර්ම මානසිකාරයක් වුණත් මේ වෙලාවට විතර්ක අවදි කිරීමකුයි කරන්නේ. අපි සමහරවිට එකපාරට මොන ආනාපානේ යෙදෙන ගමන් පොඩ්ඩක් හිත එකඟ වෙච්ච ගමන් ඔන්න මොනවා හරි ධර්මයක් කාරණයක් මතක් වෙලා සමහරවිට ඒ ඔස්සේ මේ භවනා කරන අතරේ හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. ඇත්තරම ඒ හරහා ඉතින් අපිට කියන්න පුළුවන් නිකන් ධම්මා නුස්සතියක් වැඩේ කියලා කියන්න පුළුවන්. නමුත් මෙතෙන්දී යන්නේ ඒ ඒ සමත පැත්තක නෙමෙයි අපි යන්නේ. මේ වෙනුවට මේ බොහොම සරලව බොහොම සූක්ෂමව දකින්න පුළුවන් එක්තරාන්දමකින් පරමාර්ථ මට්ටමකට තමයි කිට්ටු කරන්නේ. එතෙන්දී අපි අර හිතින් අපි මතකයෙන් පෙන්ලා දෙන ඉගෙනගත් දේවල් පොත්වල තියෙන දේවල් සුතමේ ඥාණයෙන් තේරුම් ගත්ත දේවල් මෙතෙන්ද ගාවන්න යන්න එපා. ඒවට පුළුවන් තරම් අඩු තැනක් දෙන්න. ඒවා කොයි තරම් වටිනවා වුණත් මේ වෙලාවේදී වැඩක් නැහැ. මේ වෙලාවේදී ඒවා අපි මෙනෙහි කරනවා නම් බාදයි. ඒවා පොඩ්ඩක් පස්සේ තියාගන්න. තියාගෙන පුළුවන් තරම් හිත සැහැල්ලු කරගන්න. පුළුවන් තරම් හිත සරල කරගන්න. එතකොට තමයි මේ Taman අත්දකින්න දේ බොහොම පැහැදිලිව අත්දක ගන්න පුළුවන්. කලින් ප්‍රශ්නේ වගේ මේක. අතිපූජනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ආනාපාන භාවනාව ටික වේලාවක් කරගෙන කරගෙන යාමේදී විවිධ සිතුවිලි මතකයට එන අතර සිත තැන්පත් වී ටික වේලාවකින් ජලසුලියක් මගින් ආවාටයක් ජලයේ වැටෙන්නාක් මෙන් මට පෙනෙන්නට පටන් ගනී. මෙම తත්වය හොඳද නරකද? මෙම භාවනාව දිගින් දිගට කරගෙන යාමට යෝග්‍යද? ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. සෙත්තරුවන් සරණයි. ම්ම් හිතන්න අමාරු මොකද්ද කියලා මට පොඩ්ඩක් තා විස්තර දැනගන්න පුළුවන් නම් හොඳයි. කාගේද? මේ ජලසුලිය මොන වගේද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. <laughs> ඔව් කාගේද දන්නේ නැහැ. නැද්ද? ඉන්න කෙනෙක් එන එනවා. හොඳයි තේරුණා. දැන් මේ ආනාපාන සතිය කර කර ඉන්නකොට මොකද වෙන්නේ? සම්මාන ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය අඩමෙනින් අවස්ථාවල බොහෝ විට මේ සිතවිලි වෙනත් වෙන සිතවිලි ගලාගෙන එනවා. හරි. ටික වෙලාවක්දී ඒ සිතවිලි නැවත බැහැර කරමින් භාවනා යෝගීව ඉන්න අතර සමහර අවස්ථාවල මට දියසුලියකකින් වගේ ඇති වෙලා ඒ ඒ ජලය අර ලොකු අගාධයකට යනවා වගේ පේන්න පටන් ගන්නවා. පේනවද නැත්නම් දැන් අපි දැන් ආනාපාන සතිය වඩ වඩ ඉන්නවා. එතකොට නිකන් Tamanට තේරෙනවද නිකන් Taman දියසොලේට අහු වෙලා මේකේ මේක ඇතුළට නිකන් බැහැගෙන යනවා වගේ දැනීමක්ද වෙන්නේ? Taman බැහැගෙන යන බවක් තේරෙන්නේ නැහැ. දැන් ඒ සුලියක් කරකැවිල වගේ ඒකට නිකන් සිතවිලි ඇදගෙන යනවා වගේ බැහැගෙන යනවා වගේ තේරෙනවා. නෑ සිතවිලි ඇදගෙන යනවා වගේද නැත්නම් දියසුලියට තමන්ව නිකන් දැන් අපිටම සිතින් බලාගෙන ආනාපාන සතිය දිහා ඔය අතරේ නිකන් දියසුලියක් වගේ එකක් ඇවිල්ලා තමන් මේක අස්සට යනවා වගේද එහෙම එහෙම නෙමෙයිනේ. එහෙම නෙමෙයි. නිකන් ඒකට නිකන් වටේ තියෙන දේවල් වක්‍රාකාරව පහළට වැටෙන බවක් වගේ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි වලින්මද මේක සකස් වෙලා තියෙන්නේ? සිතුවිලි වලින්. හහ. ම්ම් එහෙමනම් ඔය කියන්නේ ඔය ඔය පැත්ත හිතන්නේ නැතුව දැනෙන දෙයකට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සිතුවිලි ඔස්සේ නෙමෙයි දැන් භවනාව යන්නේ. අපි සිතුවිලි වලට මුල් තැනක් දුන්නොත් ඉතින් පැටලෙනවා. සිතුවිලි වලට නෙමෙයි මුල් කියන්නේ සිතුවිලි එක එක විදිහට එන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට අතීත මතකයක් කරහා එන්න පුළුවන්. නැත්නම් අනාගත සැලසුමක් කරහා එන්න පුළුවන්. කිසිම පිළිවෙලක් නැතුව එන්න පුළුවන්. කොයි විදිහට ආවත් සිතුවිලි සිතුවිලි වශයෙන්ම බැහැර කරන්න. කියන්නේ මෙතෙන්දී කොහොමද මේ සිතුවිලි වල දියසුලියක් කියලා හොයාගන්නේ කොහොමද? වෙනම නිකන් ආවාට ස්වභාවයක් දැනෙනවා. අහහ. පේනවා වගේ නිකන් චිත්‍රපටයක දැනට ඒක දිහා බලන්න එපා. ඒ කියන්නේ දැන් කියන්නේ අපි S2 පියාගත්තාම ඕක පේනවා වෙන්න පුළුවන්. නමුත් ඒක දිහා බලන්නේ නැතුව බලන්න Tamanට මේ දැනෙන්නේ මොකක්ද මේ වෙලාවේ. දැන් මේවා පෙනුනට දැන් මේ වෙලාවෙත් Taman හුස්ම ගන්නවනේ. හුස්ම ගන්නකොට දැන් Tamanට දැනෙනවනේ මේ හුස්ම රැල්ල. ඒ දැනීමටයි මුලිකත්වය දෙන්න ඕනේ. පෙනෙන දෙයකට නෙමෙයි. සමහර අවස්ථාවල නිකන් නිින්ද ගියා වගේ ස්වභාවයක් දැනෙනවා. ඔව් ඒක තමයි. ඒ ඒ කියන්නේ ඉතින් සතිය ආයි බැහැලානේ අඩු වෙලානේ තියෙන්නේ. එතෙන් ඉතින් දැන් ඕක මේ ටික ටික තව සතිය දියුණු වෙනකොට ඉතින් ඔය දේවල් අඩු වෙලා යාවේ මගේ හැරලා යාවේ මේ පෙනෙන දේවල් වලට දැම්ම දාන්න යන්න එපා. ඒ කියන්නේ හිත නංවන්න යන්න එපා. ඒ වෙනුවට ඒවත් ඒවා තිබිද්දෙන් ඒවා පෙනෙද්දෙන් ඒවට නිකන් අඩු තැනක් දීලා ඒවා පෙනෙන අතරේ බලන්න තමන්ට ආනාපාන සතිය මොකද්ද තේරෙන්නේ. දැන් මේවා තියෙනවා මේක එක දේවල් නටනවා ඉස්සරහා නටනවා තේරෙනවා. හැබැයි මේ වෙලාවේදී ආස්වාසය කොහෙද දැනෙන්නේ? ප්‍රස්වාසය කොහෙද දැනෙන්නේ? ආස්වාසය ඇති මේ මේ මුලද තියෙන ආස්වාසය මැදද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒ ආස්වාසයටම තව පොඩ්ඩක් ආස්වාස ප්‍රස්වාසයේම තව පොඩ්ඩක් වැඩි විස්තර බලන්න උත්සාහත් වෙන්න. සක්මන් භාවනාවේදී මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී මේ පාදයේ මේ තබමින් මේ එතකොට දැනෙනම රළු ගතිය, සිසිල් ගතිය, මේ අර කර්කස ගතිය, ඒ සියල් දැනෙමින් භාවනා කරගෙන යන්න පුළුවන්. එතනදී හිතන හිත හොඳට එකඟ වෙනවද? හිත හොඳට එකඟ වෙනවා. හොඳයි. යන විදිහ හොඳයි. ඔය දේම කරන්න මේ ඉඳගෙන කරනකොට. ඉඳගෙන දැන් ඉඳගෙන කරද්දිත් මේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන්නේ අර වගේම දේවල් හැබැයි සූක්ෂම මට්ටමක් තියෙන්නේ. අපිට පාදවලට දැනෙනවා තද ගති, බුරුල් ගති, මුණුසුම් ගති, සිසිල් ගති. ඒකෙම ඊටාම සූක්ෂම මට්ටමක් ඉඳගත්තාම මේ ආනාපාන සතියේ තියෙනවා. බලන්න එතෙන්ට තමන්ගේ හිත නංව ගන්න පුළුවන්ද කියලා. පේන දේවල් අමතක කරන්න. හොඳයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම අවුරුදු දෙකක පමණ කාලයක සිට නිස්සරණ වනේ භාවනාව පුහුණු කරමි. ගෙදරද සෑම දිනකම භාවනා කරමි. මුලදී වම දකුණ ලෙස මෙනෙහි කර කරන අතර ඊට පසු පතුලට දැනෙන සංවේදනා මෙනෙහි කළෙමි. නමුත් දැන් සක්මනට පිවිසි පියවර 10ක් 15කින් සිත සමාධිගත වේ. එවිට කිසිදු මෙහෙකින් මෙහෙවීමකින් තොරව යන්ත්‍රානුසාරයෙන් මෙන් සක්මන ඉදිරියට යැවේ. එය හරියටම රොබෝ යන්ත්‍රයක් මෙනි. නොයෙකුත් රූප ඇස ගැටි පසුවේ. නමුත් ඒවා ගැන අවධානයක් නැත. ශබ්දද ඇසේ, සිතවිලිද ඇතිවේ. නමුත් සිහියෙන් සක්මන් කෙරේ. විටින් විට වැල්ලේ මෘදු ස්පර්ශය උණුසුම් සිසිල් බව අත්විඳිමි. සමහර විට සක්මනේ සම්බරතාවයේ බිඳී විසිවී යයි. එය සක්මන ඒත් සක්මන දිගටම සිදුවේ. පරියංක භාවනාව. ඔක්කිය. ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කිරීමෙන් අනතුරුව උදරයේ පිම්බීම හැකිලිම දැනේ. නමුත් විනාඩි 15ක් 20ක් පමණ පිම්බීම හැකිලිම නොදෙනී යයි. මේ අවස්ථාවේදී කිසිම දැනීමක් නැත. ඊටම සැහැල්ලු ස්වභාවයකට ශරීරය පත් වේ. පාද පොළවට ස්පර්ශ වී ඇති අයුරු තදවීමක් ලෙස දැනේ. ශරීරයේ ඉඳ හිට ඉදිරියට නැමීමක් හෝ <coughs> පැද්දීමක්ද සිදුවේ. මේ අවස්ථාවේදී මට නිින්ද ගොස් නැති බවත් සතිමත්ව සිටින බවත් පැහැදිලියි. මීට ප්‍රථම මට කමටහන් ලැබුණේ මේ අවස්ථාවෙන් පසු ශරීරයේ වේදනාවලට සිත මෙහෙවන ලෙසයි. නමුත් කොතරම් අවධානයෙන් සිටියත් එසේ ප්‍රකට වන තරමට වේදනාවක් ශරීරයේ ඇති නොවේ. එවිට මම කකුල් වලට ස්පර්ශ වී පීඩනයේ ඇති තැන් ගැන මෙනෙහි කළෙමි. ගරුතර ස්වාමින් වහන්සේ එසේ කිරීම නිවැරදිද? ඉදිරියට භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. අනුකම්පා කොට උසාවියට කැඳවීමක් නොකර සමතහනක් ලබා දෙන මෙස කාර්ණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. <laughs> හරි වැඩේ දැන්. දැන් නඩුකාරයා ඉන්නවා මේ <laughs> හොඳයි. තපල් මාර්ගිකව තමයි කියන්න වෙන්නේ. ඇත්තට මෙතෙන්දී අපි මේ කියන්නේ අරමුණකට දානවා කියන එක මේ ඉස්සරහට යන්න බාධාවක් වෙන්නේ. කියන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ භාවනාව කරලා තියෙනවා. සක්මන් භාවනාවේදී දැන් හොඳට කියන්නේ අරමුණට බහිනවා වෙනුවට අරමුණු වලින් බැහැර වෙලා හිත දැන් මේ සක්මන ඔහේ සිදුවෙන ස්වභාවයකට දැන්පත් වෙලා තියෙනවා. දැන් අර අරමුණු සහිත ස්වභාවයේ ඉඳන් ඔන්න දැන් පොඩ්ඩක් පොඩ්ඩක් අරමුණු වලින් බැහැර වෙන ගතියට ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙයමයි දැන් මේ ඉඳගෙන කරන භාවනාවෙදිත් වෙන්නේ. ඒ නිසා ඉඳගෙන කරන භාවනාවදී හොඳට ඔය සමනය වීම වුණාම ආයි දැන් වේදනාවකට දාන්න එපා. ඔය සමනය තුල ඉන්න පුළුවන්ද බලන්න. දැන් තමන් පින්බිම හැකලීම කර කර මේ භාවනාවේ හිටියේ ඒවා ඔක්කොම බලබල හිටියා. මං හිතනවා කාලයක් ඔය දේ කරන්න නැති කියලා. මේක කරන්න කරන්න මේ අරමුණු වලින් හිත බැහැරවීමක්, අරමුණු වලට බැස නොගන්නා ස්වභාවයක්, අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයක් හිතේ වර්ධනය වෙනවා. ඒක උනාට පස්සේ හිත එක්තරා අන්දමක විවේක වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී නැවතත් අපි බලෙන් මේ කාර්මුණට දැම්මොත් ඔන්න බාධාවක වෙන්නේ. ඒ නිසා දැන් ඔය දේ වෙනවා නම් හිත විවේක වෙනවා නම් මුකුත් අරමුණු නැති ස්වභාවයක් අත්දකිනවා නම් තවදුරටත් ඒ අරමුණු නැති ස්වභාවයේ Tamanට ඉන්න පුළුවන් ද නින්දට වට ගන්න නැතුව. ඒ කියන්නේ මුලදී හුඟාක් වෙලාවට වෙන්නේ අරමුණකුත් නැහැ හිත මේ ඒ කියන්නේ සිතුවිලිත් නැහැ, වේදනාවකුත් නැහැ, ආනාපානෙත් නැහැ, මොකක්වත් නැති වුණ ගමන් හිත නිදා ගන්නවා. ඉතින් ඒ මෙතෙන්දී හිත නින්දට වට ගන්නේ නැතුව ඉන්නත් අවශ්‍යයි. ඒ වගේමයි අපි මෙතෙන්දී මොනවා හරි කරනවා කියන්නේ ඒකත් බාධායි. ඒ කියන්නේ මෙතෙන්ට ආවනම් අපිට ලැබෙන අභ්‍යාසය තමයි මුකුත්ම නොකර සිටීම. සීම සංස්කරණයක් නොකර සිටීම. ඒ නිසා මෙතෙන්දී මොකක්වත් මෙනෙහි කරන්න යන්නත් එපා. අනිත්‍යයි අනිත්‍යයි කියලා හරි මොකක් හරි මෙහෙම මෙනෙහි කරන්න යන්නත් එපා. ඊළඟට වෙන අරමුණකට දාන්න යන්නත් එපා. මේ හිස් බව තුල මේ අරමුණක් නැති ස්වභාවය තුල බලන්න විනාඩි 15ක් Tamanට ඉන්න පුළුවන්ද? විනාඩි 15ක් ඉන්න පුළුවන් නම් බලන්න ඊළඟ පාර විනාඩි 20ක් ඉන්න පුළුවන්ද කියලා මේ මෙතන දියුණු කරගත යුතු විපස්සනා සමාධියක් තියෙනවා. එතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ ඊළඟ පාර උසාවියට කැඳවන්න සිද්ධ වෙනවා ඉතින්. හොඳයි. හොඳයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම රැල්ලට අවධානය යොමු කරන යොමු කරගෙන සිටියේදී ටික වේලාවක් ප්‍රශ්වාස සුසුම් රැල්ල වදින තැන නොදෙනී යයි. ඉන්පසු ආශ්වාසය සුසුම් රැල්ලද ඊතා තුනී වේ. නමුත් උදර ප්‍රදේශයේ පිම්බීම හැකිලිම හොඳින් වැටහි. මෙලෙස ටික වේලාවක් සිටීමේදී ආශ්වාසය ඉබේ ගැනෙන්නේ නැතුව ගොස් ප්‍රශ්වාස කිරීම ආයාසයක් ආයාසයෙන් කළ යුතුයයි දැනේ. මේ ඔබ වහන්සේට කිව යුතුයයි සිටීමේදී සුසුම් වැටීම ඉබේ සිදුවන්නට පටන් ගනී. මෙලෙස තරමක් වේලා සිටියේදී දනිස් මදක් රිදෙන්නට පටන් ගනී. ඉන්පසු ඒ වැඩි වී ප්‍රශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ප්‍රශ්වාසයේ සතියේ පැවැත්වීමට නොහැකිව වේදනාවට සිතයයි. ඉන්පසු වේදනාව වැඩි වී ඉරියව් මාරු කිරීමට සිදුවේ. මෙම ගැටලු හට කරුණාවෙන් විසඳුම් ලෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. නෑ ඒ වගේ ඉතින් හැලහැප්පීම් වෙනවා මුලදී මේ හොඳට තාම ආනාපානේම හිත ඉන්නේ නැති වුනහම මොකද ආනාපානේ රසයක් තියෙනවා නම් අපිට අර කයේ තියෙන වේදනාවන් නොදැනී යනවා මොකද කාය පස්සද්ධියක් දියුණු වෙනවා මොකද කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා එතකොට ඔන්න ආනාපානේ තව දුරටත් යන්න පුළුවන් ඒකෙන් හිත පැන්නනම් ටිකක් මේ ටික කාලයක් ගියාට පස්සේ හිත විසිරෙන්න පටන් ගත්තා නම් ඔන්න පුළුවන් තරම් ඔන්න වේදනාව ඇවිල්ලා එහෙම වේදනාව දරන්නත් බෑ දැන් ඊට පස්සේ ඔන්න නැගිටින්න තමයි වෙන්නේ. ඉතින් ඕක මේ ඔය විදිහට තමයි තියන්න වෙන්නේ. වෙන උපක්‍රමයක් කියලා කියනට වඩා මේක බලන්න දැන් Tamanට ඉන්න පුළුවන් නම් අපි තුමු විනාඩි 10ක් මේ ආනාපානයේ ඉන්න පුළුවන් නම් ඒ ගැන සතුටු වෙන්න. මේක අපි මේ කියන්නේ මුල් යුගයේදී ඔහොමවත් හැකියාවක් තිබුණ නැහැනේ. දැන් ඊළඟ වාර බලන්න මේ විනාඩි 12ක් ඉන්න පුළුවන් නම් ඒ ඇති. මේ මේක අපිට එකපාරටම පැය ගණන් ඉන්න මේ දරන උත්සාහයක් නෙමෙයි තියෙන්නේ. මේක දවසින් දවස පොඩ පොඩ වර්ධනය කර ගැනීමකුයි තියෙන්නේ. ඒ නිසා හිත අනවශ්‍ය විදිහට මේ වෙහෙසටපත් කරන්න එපා. ඒ වගේමයි මේක වෙනවා කියලා මේ අදහිරටපත් වෙන්නත් එපා. මේක කාලයක් ප්‍රගුණ කරනකොට මේ හැකියාව ටික ටික වර්ධනය වෙනවා. බොහොම මේ කියන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි මේ වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් ඉවසීමෙන් කරගෙන යන්නයි තියෙන්නේ. විශේෂ අලුතෙන් වෙනස් කළ යුතු දෙයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනා වඩන්නෙක්මි. අදිෂ්ඨාන කර ඉඳගත් පසු වහවහ සිත තැන්පත් වී හුස්ම රැල්ල නොදෙනී යන තත්වයට ක්‍රමෙන්පත් වේ. ඒ දැන් දැන්ම සිටිනා විට කය කොටසක් නොදෙනී හුස්ම යන්තමට දැනුණු දැනුණු දැනේ. එය බලා සිටින්නෙක් නැත. මෙසේ තව තවත් සිටිනා විට සියලු ඉඳුරන් දැස් වසා ඇති නිසා රූප නොපෙනෙන කනින් නාසයෙන් යන ඉන්ද්‍රයන්ද අක්‍රියව ගියාසේය. නිින්ද ගියේ නැත. කිසිම ඉන්ද්‍රියක් නැතිසේය. එහෙත් මුලදී සිතවිලි ගලා ආවත් සිතවිලිද ගලා එන්නේද බොහොම අඩුවෙනි. එසේ කලින් තිබූ බරක් බිම තිබුවාසේය. බොහොම විවේකයක් මනසට බොහොම විවේකයක් මුකුත් නැති බවක් හිස්තැනක සිටින්නාසේ දැනේ. යම් අඳුරු අඳුරු ස්වභාවයක්ද ඇත. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ කාලයක් සිටි සිට ඉන් ක්‍රමෙන් මිදී ආවත් හේතුඵල සිහියට හේතුඵල සිහියට නැගී සංක සංකරණ සංකත සංකත සංකර රැස්වීමක් සංස්කාර රැස් කිරීම. <laughs> ආ සංස්කාර රැස්වීමක් නැති නිසා තණ්හාවට උපාදානය ගෙන යන තත්වයකට නේදපත් වෙන්නේ කියා සිතවිලි ගලායි. මාස 8ක් 10ක් පමණ කාලයේ සිට පවතින ගැටලුවකි. ඔබ වහන්සේගෙන් පිළිතුරු හා උපදෙස් පතමි. හොඳයි හොඳයි. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ආ හොඳයි. මම මෑනියන්ට චුට්ටක් දෙන්නම්. මේ කියන්නේ මාස 8ක කාලයක් තිස්සේ හැමතිස්සෙම ඒ කියන්නේ උතෙන්ට ගියාම ඔය මා හරි එහෙම හිතෙනවද ඒකද වෙන්නේ? නෑ දැන් එහෙමත් නෙවෙයි. ඔව්. දැන් කලින් මම බොහොම ඒ තැනට කැමැත්තෙන් වුණා. ඔව්. බොහොම විවේකයි. ඔව්. මට පොඩ්ඩක් මේ කොච්චර කාල විතර දැන් භාවනා කරනවද? අවුරුදු 5ක් 10ක්? එහෙමයි. ඒ වගේ පැවිදි වෙලා දැන් අවුරුදු 7 ඉවර වෙන්න යන්නේ. ඒ කාල සීමාවෙම ආවා. එතකොට අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ අර නවට භාවනා මධ්‍යස්ථානයේ අතුමුණ යටියන්තොට. ඔව්. මම එහෙ මාසෙකමාරක් විතර වුණා. ඒ කාලේ තමයි මම ওই තැනට ආවේ. ඔව්. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණෙත් නෑ. ඊට පස්සේ මට කමටහනක් අහගන්න කෙනෙක් උන්නේත් නෑ. හොඳයි. දැන් ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට මේ කර කර හිටියේ මොකද්ද? ආනාපාන සතිය විතරක් විතරක්ද කර කර හිටියේ? එහෙමයි. එහෙමයි. හොඳයි. එතකොට ආනාපාන සතියේ හොඳට හිත තැම්පත් වීමක් ආනාපානයේ සමනයටපත් වීමක් ඒවා ඔක්කොම වුණා. එහෙමයි. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ නැවත නැවත එතනම ඉන්න හිටියා. එතනම ඉන්නවා. එතනම ඉන්නවා. හා. ඉතින් දැන් වේදනා කිසිම සංඥාවක් මොකවත්ම ඇඟට කයට දැනෙන්නෙම නැහැ. හිතට එන්නෙත් නැහැ. ඊට පස්සේ මට දැනෙන්නේ මම ලෝකෙම නිකන් මං තනි වෙලා ඉන්නවා වගේ. කවුරුත් නැහැ. නිකන් අඳුරක ඉන්නවද කියලා වෙලාවකට හිතනවා. ආලෝකයක ඉන්නවද කියලා හිතන වෙලාවල් තියෙනවා. නමුත් එතන මං විතරයි ඉන්නේ. ඒක මම කියන කෙනෙකුත් නැහැ. හිතක් විතරයි එතන තියෙන්නේ. මට මොකවත් දැනෙන්නේ නැහැ. ඒ මට විනාඩි 45ක් පැයක් විතර ඉන්න පුළුවන්. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී දැන් මට කරගෙන ගිය ඉස්සෙල්ලා අපිට කියලා දීපෙන වම දකුණ ඊට පස්සේ ඔසවනවා තබනවා ඊට පස්සේ නැවත ඔසවනවා ගෙනියනවා තබනවා ඊට පස්සේ එහෙම එහෙම දිගට කරගෙන යනකොට දැන් මට දැනෙන්නේ මං යනකොට මගේ මේ දැන් ඇත්තටම කියනවා නම් අපේ මේ කයේ මස් නැහැ වගේ නිකන් ඇට රැකිල්ලක් වගේ හරියට ඒ ඇටරකිල්ල නමනෝ දිගාරිනෝ වගේ තමයි මට දැනෙන්නේ. හොඳයි. ඒ කියන්නේ අර මුල් මුල් කාලෙදී හොඳට අර ඔසවනවා ගෙනියනවා තබන ඔය කාලේ හොඳට කරගෙන යනකොට Tamanට මේවැ තියෙන මේ ඒ කියන්නේ දැනෙන දේවල් ටිකේ හොඳට හිත පැවතුනාද? කිසිම කිසිම මෙනෙහි කිරීමකින් තොරව හිතේ හොඳට ඒවත් පැවතුනාද? එහෙමයි. හොඳයි. ඊට පස්සේ දැන් දැන් යන්නේ නිකන් ඒවාට අවධානය යොමු වෙන්නේ නැද්ද? නෑ. ඒවට දැන් අවධානයක් යන්නේ නැහැ. ඒව මොකුත් නැහැ. එතකොට දැන් හිත අරමුණු කරන්නේ මොකද්ද? ඒ තානාපාන සතියෙම තමයි ඉතින් පටන් ගන්නෙ. නෑ මම කියන්නේ භාවනා මේ සක්මනේදී. සක්මනේදී මට දැනෙන්නේ මේ නිකන් අට්ටික භාවනාව ඇට ඇට ගොඩක් වගේ මට දැනෙන්නේ ඇට ගොඩක් මං ඇවිදිනවා වගේ. ඇවිදිනවා වගේ. නිකන් නමනවා දිගරිනවා. හොඳයි. අ අට්ටිකක් පේනවද නැත්නම් දැනෙනවද තියෙන්නේ? මට වෙලාවක ස්වාමීන් වහන්සේ මට දැනුණා මගේ මේ කයේ උඩු කොටස මෙතනින් උඩ කොටස මට ඉස්සෙල්ල නිකන් දැම්මා යනවා වගේ යනවා යනවා වගේ ඒ කෑල්ල ඉස්සරහට යනවා හරි දැනට මේ සක්මන් භාවනාවේදී කියන්නේ දැනෙන දේවල් වලට නිකන් හිත බලෙන් යොමු කරන්නේ නැතුව බලන් ටිකක් හිත සැහැල්ලුවෙන් යන්න. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කරන්නේ ටිකක් මෙහෙයවලා උවමනාවෙන් වීරයවන්තව කරනවා. දැන් ටික ටික වර්ධනය වෙන්න වෙන්න ඒ අපි යොදන වීරයේ එක්තරා අන්දමක පොඩි අඩු කිරීමක් කරන්න වෙනවා. දැන් ඒක තේරලත් ඇතිනේ. ඉස්සෙල්ලා තරම් හුඟා වැඩි වීරයක් යොදන්න ඕනේ නැහැ. මහන්සියෙන් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. බොහොම කයට බොහොම සැහැල්ලුවෙන් මේක නිකන් ඉබේ කෙරෙන්න ඉඩ හරින්න. එහෙම. දැන් සක්මන දැන් ඉබේ කෙරෙනවා. බලන්න එතකොට හිත දැන් මේ එහෙම කරලා මට පොඩ්ඩක් කියන්න. එහෙම යද්දී හිත මොන වගේද අරමුණු කරන්නේ? කියන්නේ එයා එයා බොහොම සැහැල්ලුවෙන් නිකන් නතර වෙලා වගේ ඉන්නවද? එහෙම නැත්නම් එයා තාම මේ අර දැන්න දේවල් වලට නිකන් හොඳට ඒකක් එකක් ගානේ හොඳට නිකන් අහුල අහුල යනවා වගේ එකක් දැනෙනවා ඒක හොඳට දැනගන්න. තව එකක් දැනෙනවා ඒක හොඳට දැනගන්න. තව එකක් දැනෙනවා ඒක හොඳට දැනගන්න. ඒ වගේ මේ දැනෙන දේවල් හොඳට දැනගනිමින් යනවද කියලා මට පොඩ්ඩක් බලලා කියන්න. එහෙම. එහෙම නැත්නම් ඒවා බලන්නේ නැතුව එයා ඉන්නවද නිකන් සැහැල්ලුවෙන් ඔහේ ඉන්න ගතියක්ද තේරෙන්නේ? දැන් දැන් තියෙන්නේ නිකන් ඔහේ යනවා. නිකන් ඔහේ යනවා. නිකන් යනවා. හරි. එතකොට එදිනදා කටයුතු වලදී කොහොමද හිතේ තත්ත්වේ? මම තනියෙන් ඉන්නේ මං කුටියක. ඔව්. ඉතින් වැඩිපුර හිත සාමාන්‍ය නිෂ්කලංකයිද? බොහොම නිෂ්කලංකයි. දවසට පැය කීයක් භාවනා කරනවද? මං උදේ පාන්දර ඉන්නවා පැයක් විතර වගේ. ඔව්. ආයි දවල් සම්බුද්ධ පූජාව පවත් වෙලා කල් තියා එතන ටිකක් කරනවා. හවසටත් ඉන්නවා. රැයටත් පුළුවන් තරම් වෙලා ඉන්නවා. මට දැන් හුඟක් ඕන ස්වාමීන් වහන්සේ දැන් අර පරියංක භාවනාවේදී ඔව් දැන් අර බොහොම විවේකීව ඉන්නවා. අරම ඉන්නකොට තමයි මට හිතෙන්නේ දැන් කිසිම අරමුණු වෙන්නේ නැහනේ. ඔව්. ඒක තමයි. දැන් ඔතෙන්දී පොඩ්ඩක් වෙලා තියෙන්නේ. අපි තේරුම් ගත යුතුයි. දැන් ආනාපාන සතිය ඔස්සේ යනකොට ආනාපාන සතියෙන් අපිව සමතේ පැත්තට ගෙනියන්නත් පුළුවන්. විපස්සනා පැත්තේ අරන් යන්නත් පුළුවන්. අපිව සමතේ පැත්තේ අරන් ගිහිල්ලා සමත පැත්තක ඉඳගෙනත් ටිකක් ඔය මට්ටමට කිට්ටු එකක් එන්න ඉඩ තියෙනවා. විපස්සනා පැත්තෙන් ගිහිල්ලා අපිට ත්‍රිලක්ෂණයේ වැටහීමක් කරහා ක්‍රමානුකූලව අරමුණු සංස්කාරයන් කෙරෙහින් හිත විරංජනේ වෙලා සංස්කාරයන් කෙරෙහින් හිත අයින් වෙලා හිත විවේක වෙන්නත් පුළුවන්. මේ තැන් දෙක පොඩක් නිශ්චය කරගන්න අවශ්‍යයි. මට දැන් මෙහෙම හිතෙන සායනාද දැන් අරම විවේකී තැනකට ආවට පස්සේ දැන් මට කිසිම හිතවිලි ගලාගෙන ආවොත් නේ දැන් අපිට අරමුණු ආවොත් තමයි අපි ඒව උපාදානය කරගෙන අපි මේව තව සසරට ඒ කියන්නේ දැන් මේ වෙන්නේ. එහෙම එතනම එතනම ඒ ටික ඉවර කරන්නයි මට ඕනකම තියෙන්නේ. හොඳයි. මොකද දැන් එතකොට එන දැන් එන يعني බලන් ඉන්නේ සැහැල්ලුවෙන්ද නැත්නම් නිකන් ටිකක් ග්‍රහණය කරගෙන නිකන් නෑ නෑ රළු විදිහට දෙන්න. බොහොම සැහැල්ලුවෙන් දෙන්න. බොහොම සැහැල්ලුවෙන් බොහොම සැහැල්ලුවෙන්. එහෙනම් ඉතින් මං හිතන දේ يعني එමනම් ඒ ඒ සැහැල්ලු භවයේම තමයි දැන් යන්න තියෙන්නේ. දැන් බලන්න පොඩ්ඩක් ඉඳගෙන කරන කාල පරිච්ඡේදය පොඩ්ඩක් අඩු කරන්න. ඒ කියන්නේ ඉඳගෙනම කරනව වෙනුවට සක්මනේ ටිකක් වැඩියෙන් සක්මන් කරමින් පොඩ්ඩක් බලන්න නිකන් එළිය දිහත් බලනවා. දැන් ඇස් අරගෙන කොහොමත් අපි භාවනා කරන්නේ. නිකන් එළියේ චුට්ටක් නිකන් තවත් ටිකක් සැහැල්ලු වෙලා නිකන් උඩ වටපිට බල බලා සක්මන් කරන්න. කරන ගමන් බලන්න මේ වටපිට දැන් අපි බලනකොට එක එක දල් පේනවනේ. ගස් කොළන් පේනවා, සත්තු පේනවා, අනිත් යෝගීන් පේනවා, ඔක්කොම දේවල් අහුවෙනවනේ. ඒවා කොච්චර තිබුණත් හිත බොහොම විවේකීව තමන් එක්කම ඉන්නවද? කියලා පොඩ්ඩක් බලලා කියන්න. එහෙම බලලා තියනවාද? ඔව් මං ඒකයි මං කිව්වේ මම උඩරිම මං නිකන් තනි වෙලා හුදකලාවෙම තියනවාද? ඒ කියන්නේ එහෙම එහෙම බැලුවාම හිත ඒවා ගැන කිසි මේ රසයක් විඳින්න නැතුව තමන් එක්කම ඉන්න ස්වභාවයද තියෙන්නේ. තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් ඕක ගැන මේ කියන්නේ ඔය පැත්තට තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔය පැත්තට යද්දී හිතේ එන්නේ උපේක්ෂාවක්ම තමයි. හිතේ එන්නේ හිතේ එන්නේ නිකන් ඒකාකාරී බවක් උපේක්ෂාවක් එන්නේ. එතන එතන ඒ අපි තේරුම් ගත යුතුයි මෙතන තියෙන්නේ එක්තරාන්දමකින් අපි දැන් අරමුණු ඇසුරු කරන්න කරන්න තමයි ඒ අරමුණු වල තියෙන රසයක් හරහා ඒ අරමුණු වල තියෙන වර්ණයක් හරහා හිත එක එක වර්ණ ගැන්වෙනවා. හැබැයි හිතේ සාමාන්‍ය ස්වභාවය, ඒ කියන්නේ අරමුණු වලින් තොර වෙච්චාම තියෙන ස්වභාවය, තින් නිකන් එක්තරා අන්දමක ඒකාකාරී බවක්, දැනුවත් බවක්, සරල බවක්, උපේක්ෂාවක්. ඉතින් ඒ උපේක්ෂාව තමයි Tamanට අත්දකින්න හම්බෙන්නේ. ඒ ඒ උපේක්ෂාව දැන් බහුලීකృత කරන්නයි තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි හුඟාක් ඔය සමාධි කරන්න ගත්තොත් හිතට සිතුවිලි එන්නෙම නැතු වෙනවා. එතකොට පොඩ්ඩක් ඒ කියන්නේ ඔය හරියේදී පුළුවන් තරම් සැහැල්ලු කරන්න ඕනේ හිත. අනවශ්‍ය දෙයට සමාධියම මුල් කරගෙන යනව වෙනුවට සමාධිය දැන් පොඩ්ඩක් අඩු කළා. බලන්න මේ හිත සරලව සමාධියකින් තොරව ඉන්නකොටත් හිත විවේකයිද? ඔව් දැන් මම අර මේ කියන්නේ මම මම කමටහන් ගැන සුද්ධ කරගන්න කෙනෙක් නැති හින්දා මම ස්වාමීන් වහන්සේ මෙහි පැමිණුණේ. මොකද මම මට හුඟක් අර දැන් පස්සේදී පස්සේදී මම මේක බලාපොරොත්තු වෙනවා අර මුලදී අර කිසිම සංඥාවක් එන්නේ තැනක මම නැවතුණානේ. ඉතින් ඇයි එතෙන්ට මට ආයි ආයි එතනම ඉන්න ඇත්තන් කියලාත් හිතෙන වෙලාවල් තියෙනවා. දැන් මේ මේ අවස්ථාවේදී දැන් එහෙම හිතෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී ඔය ඉන්න වෙලාවේදී හිතට මුකුත් සංඥා තියනවද? නැහැ. ආ හරි. එහෙනම් ඉතින් වරදක් නැහැ. ඉතින් දැන් සංඥා නැති මට්ටමකට තමයි යන්නේ. අනිමිත්ත කියන්නේ නිමිති නැහැ. එහෙමයි. ශුන්්‍යත කියන්නේ කියන්නේ එතන අපි සංස්කාරයන්ගෙන් ශූන්‍යයි. ඕනම අරමුණකින් ශූන්‍යයි. ඒ පැත්තට තමයි හිත ක්‍රමානුකූලව යන්නේ. දැන් කාලයක් තිස්සේ භවනා කරලා තියෙන හින්දා වෙන්න දේ වෙලා තියෙනවද කියන එක තව පොඩ්ඩක් ඉතින් තමන්ම පරීක්ෂා කරලා බලන්න. පොඩ්ඩක් අර ඉඳගත්tාම ආනාපාන දැන් ආනාපානය බලනවා කියන එකෙන් අයින් වෙන්න බෑ. ඉඳගෙන ඉඳගෙන දැන් يعني නාසිකාග්‍රේට හිත යොදලා ආනාපානය බලන්න පටන් ගන්නවද? නෑ. නැහැ නේද? දැනෙන්නෙත් නැහැ. ආ එහෙනම් හරි. ඒත් එහෙම දැන් එහෙම යන්න අවශ්‍ය නැහැ. නිකන් සරලව බහම වාඩි වෙලා පොඩ්ඩක් හිත හිත දිහා බොහොම බලාගෙන ඉන්නවා මේ يعني මතු පිටින්. ඒ කියන්නේ ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත දිහා බලනවා නෙමෙයි. සරලව නිකන් වාඩිලා හිත දිහා බලන් ඉන්නවා. බලන් එහෙම අර එහෙම හිතට දැන් නිදල්ලේ යන්න දුන්නාම එයා යන්නේ නැතුව ඉන්නවා නම් නතර වෙලා. අන්න එහෙමනම් ඒ කියන්නේ මෙයා එයාට දැන් තේරලා තියෙනවා මේ එළියට ගිහිල්ලා මේ අරමුණු එක්ක පිලිපිලි අරමුණු එක්ක දැවි දැවි ඉන්නවට වඩා ඊට වඩා නිස්කලංකව ඉන්න එකේ රසයක් තියෙනවා. නිස්කලංකව ඉන්න එකේ මේ සැපයක් තියෙනවා කියන එක තේරලා තියෙනවා. එහෙමයි. දැන් මාන් ස්වාමීන් වහන්සේ අපේ ආරාමේ මමත් එක්ක 11 දෙනෙක් ඉන්නවා. එතන හරියට ඉතින් මට ඒක ටිකක් මේ අවිවේකී. ඒක නිසා මම මේ යක්කල ප්‍රදේශයේ ඉන්නේ. මම මගේ පත්තෙම වෙනම කුටියක් හදාගෙන ඒ ගෙදර දීලා ළමයින්ට මම විවාහක් කෙනෙක් ළමයින්ට ගෙවල් දීලා මම වෙනම තැනක හදාගෙන ඉන්නකොට තවත් ඊටත් පහසු වෙන්න මට තවත් ගෙයක් හම්බ වුණා. ඉතින් දැන් මම එතන උපරිමින්ම මට විවේකය තියෙනවා. හැබැයි මෙහෙම ඉතින් කිසිම කෙනෙක් සම්බන්ධයක් නැහැ දාන ගන්නෑ අනම් මනම් මොනවත් කරන්නේ නැහැ මං තනි වෙලාම ඉන්නවා. හොඳයි. දැන් මෙතෙන්දි හැබැයි දැන් ওই පැත්තට යනකොට ගාක්ම තනිවීම හරහා හිතේ තියෙන ඒ කියන්නේ කෙලෙස් මොනවාද කියලා හඳුනගන්න බැරි වෙනවා. දැන් අපි එතකොට එන්නේ නිකන් වෙන පැත්තකින් මොකද කෙලෙස් ඇති කරන්න පරිසරයක් නැහැ. අපි විතරනේ ඉන්නේ. එහෙමයි. ඒ වුණාට දැන් අනිත් කට්ටිය එක ඉන්නකොට තමයි ඒගොල්ලෝ තමයි යන්න අපේ කෙලෙස් ටික අවස්සන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ කෙලෙස් කෙලස් අවිස්සීම හරහා තමයි අපි තේරුම් ගන්න අපි ගාව තාම මොනවද තියෙන්නේ කියන එක. ඒ නිසා මෙතෙන්දී හරිම වැදගත්. ඒ කියන්නේ මේ මේ හරියේ කියන්නේ අපි තුමු මෙය නිමිති නැති ස්වභාවය ශුන්්‍යතා නිමිත්ත පැත්ත ප්‍රගුණ කරනකොට අපි විවේක වෙන්නත් ඕනේ. යම් පමණක විවේකයක් අත්දකින්නත් ඕනේ. හැබැයි පොඩ්ඩක් පිරිසත් එක්ක ඉඳලා Taman තුල තියෙන කෙලෙස් මොනවාද කියලා මතුවෙන්න ඉඩ දෙන්නත් ඕනේ. ඒ නිසා පොඩ්ඩක් තේරුම් ගන්න. මෙතෙන්ද සමාධිය නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතියයි සම්පජඤ්ඤයයි. එහෙම නැත්නම් සතියයි ප්‍රඥාවයි. තමයි දැන් ඔය ඉස්සරහට යන්න යන්න මූලිකත්වයේ දිය යුත්තේ. ඉතින් සතියෙන් හැමතිස්සෙම පෙන්ලා දෙනවා හිතේ මොකක් හරි ඔන්න ක්ලේශයක් පහළ නම් සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න දැන් ද්වේෂයක් ඇවිල්ලා. ඔන්න දැන් නොරුස්නා ගතියක් පහළ වෙලා. ඔන්න දැන් ඊර්ෂ්‍යාවක් පහළ වෙලා. ඔන්න දැන් මොකක් හරි ආත්ම දෘෂ්ටියක් පහළ වෙලා. ඔන්න කියලා ඔක්කොම සතියෙන් පෙන්ලා දෙනවා. ප්‍රඥාවෙන් තමයි යාට අවශ්‍ය කරන විදිහට පිළියම් යොදන්නේ. ඒක ඇත්තමයි ස්වාමීන් වහන්සේ. මම දැන් එහෙම ඉන්නකොට දැන් මට ඇත්තටම කියනවා නම් අර දුවෙකුගේ බබෙක් ඉන්නවා. දැන් එයා ඉස්කෝලේකින් ආපුවම දුවගෙන එනවා. ඇවිල්ලා ඉතින් හරෙන් අදිනවා මෙහෙන් අදිනවා මම කියනවා අනේ යන්න කියලා. එතකොට එනවා. එතෙන්දි මම කියනවා අනේ යන්න කියලා පිටක් කරනවා. එතෙන්දි මට මතක් වෙනවා මගේ හිතට द्वේෂයක් නේ ආවේ කියලා. අන්න හරි. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපේ විපස්සනාව ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් අපි අපි දැන් මෙතන කරන මේ භාවනාව හරියට නිකන් අර මේ මොකක්ද ඒකට කියන්නේ පරිේශනාගාරයක අපි නිකන් ඔය තියෙන පරීක්ෂණ නලා නම් මනම් පාවිච්චි කරලා කරන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මේක. හැබැයි හරීම විපස්සනා වෙන්න නම් අපි හොඳට හිත දිනහා අවධානයෙන් ඉන්නත් ඕනේ අනිත් කටයුතු ඔන්න කෙරෙන්නත් ඕනේ. ඒතකොට අනිත් අය ඔන්න එක එක ඇනුම් පද කියනවා සමාලාවට අපිව නොසලකා හරිනවා අපිට හිරිහැර කරනවා විවිධාකාර දේවල් තියෙනවනේ ඉතින් කට්ටියත් එක්ක ඉන්නකොට. එතකොට ඒ වෙලාවට නිකම්ම Tamanට ඉන්න පුළුවන් නම්. ඒක තමයි. ඒ වෙලාවට හිත දිහා අපි අවදියෙන් ඉන්න ඕනේ. අවදියෙන් ඉන්නකොට අන්න බුදුහාමුදුරුවෝ කියනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. කියන්නේ වර්තමාන වශයෙන් දැන් මේ හිතේ පහළ වෙන දේ එතන එතන විපස්සනා වෙන්න ඕනේ දැන්. ඉතින් දැන් කතා කරද්දී ඔන්න තමහලාට ඔන්න මොන හරි අපි මූ දැන් මෑණියෝ ගිහිලා ඔන්න පිරිසකට මොන හරි කියනවා. එතකොට ඉතින් එතනට ඔන්න මාන්න ඉන්න පුළුවන්. ඊළඟට තව කවුරු හරි ඇවිල්ලා ඔන්න නිකන් ඇනුම් පදයක් කියනවා. ඔන්න දේශේ ඉන්න පුළුවන්. ඊළඟ මොනවා හරි අතීත සිතුවීම් මතක් වෙලා ඔන්න තව මොනවා හරි අවුල් සහගත වෙන්න පුළුවන්. නැත්තම් ඔය වගේ විවිධාකාර නැත්නම් තමන්ගේ දරුවෝ මතක් වෙනවා. නම් ඒ වගේ විවිධාකාර දේවල් හරහා තමයි යන කෙලෙස් ඇවිස්සෙන්නේ. හැබැයි ඔය தත්ත්වය ඇවිස්සෙන්නේ අපි හිතන්න දවසේම සෑහෙන වෙලාවක් ලොකු ගැඹුරු සමාධියක ඉන්නවා. එතකොට ඔය එකක්වත් වෙන්නේ ඒක වැරදි. එතෙන්දි වෙන්නේ අර අර සමාධි ශක්තිය හරහා මේ කෙලෙස් එන්න පුළුවන් හැකියාව වළක්වන සමාධියෙන්. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. සමාධිය දැන් අඩු කරලා බලන්න ඕනේ ඇත්තටම මේවා තාම තියෙනවද? මේවැ බලපෑම මේ ආශ්‍රව අනුසය ධර්මයන් ඇත්ත වශයෙන්ම දැන් අඩු වෙලාද? ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් හරි අඩු වෙලාද? නැත්නම් මේ ඔක්කොම ටික මොකක් හරි අර මේ අපි නිකන් ගලක් තිබ්බහම මේ මේ මේ මොනවාද තලකොළ උඩ තනකොළ ටික නිකන් තේරෙනවනේ නිකන් ඔය නිකන් මැලවිලා වගේ තේනවා. හැබැයි ගලා අයින් කරපු ගමන් ආයියා වැවෙනවා. අන්න ඒ වගේ තමයි අපි සමාධි සමාධියක් වඩලා ගැඹුරු සමාධියකින් අපිට තේරෙන්නේ නිකන් කෙලස් නැහැ වගේ. හැබැයි සමාධිය වඩන්න බැරි වෙච්ච ගමන් අන්න ඔක්කොම ටික මතුවෙනවා. නමුත් එහෙම නෙමෙයි සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන යන ගමනේදී සමාධිය වමනා වෙන්නේ අවශ්‍ය ප්‍රමණකට හිතේ පොඩි විවේකයක් පවත්වන්න විතරයි. මොකද දැන් වැඩිච්ච සමාධියක් තියෙනවා. ඒ සමාධි පරිසරය තුළ සතියෙන් පෙන්ලා දෙනවා හැමතිස්සෙම මේ කෙලෙස් මතුවෙන මතුවෙන වාරයක් පාසා. ඒ මතුවෙන මතුවෙන වාරයක් පාසා ප්‍රඥාවෙන් තමයි එයාට අවශ්‍ය විසඳුම දෙන්නේ. දැන් ඔය ලස්සන ගාතාවක් එනවා මේ සුත්ත නිපාතේ මොකක්ද ඒක කියන්නේ මේක කියන්නේ දැන් ඔය විවිධාකාර කෙලෙස් සැඩපහරවල් තියෙනවා. ඒ සැඩපහරවල් වලට යොදන එක්තරාන්දමක මේ බාධකය එනවා මේ සැඩපහරවල් මග වලක් මේ වලක්වන ස්වභාවය තමයි සතිය. හැබැයි මේ සැඩපහරවල් සම්පූර්ණයෙන් කපා හරින්න නම් ප්‍රඥාවෙන්. ඒතර මේ සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන තමයි යන්න තියෙන්නේ. මේ නැතුව සමාධියක් ගැන එතන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. එහෙනම් අපි විපස්සනාවෙන් විශේෂයෙන්ම එහාට යන්න යන්න ගැඹුරු සමාධිය ඇසුරු කරනවා වෙනුවට පුළුවන් තරම් අපි බොහොම සරලවම ඉන්නවා. ඒ කියන්නේ හිත බොහොම නිදැල්ලෙම පවත්වන්න උත්සාහත් වෙනවා. එහෙම ඉඳද්දිත් ඔන්න එහෙම ඉඳද්දි තමයි මේ කෙලෙස් වලට එන්න පුළුවන් පසුබිම තියෙන්නේ. ඔන්න එහෙම එහෙම සරලව ඉඳද්දි එහෙම මේ මේ ගැඹුරු සමාධි වල නැතුව අඩු වීරයකින් එහෙම ඉන්නකොට ඔන්න අපි කට්ටියත් එක්ක ඔන්න ඇසුරු කරනවා. කට්ටිය ඇසුරු කරද්දී ඔන්න ඕනතරම් පරිසරය තියෙනවා. අපි තුල කෙලෙස් තියෙනවා නම් අපි තුල අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් තියෙනවා නම් අන්න ඒවට මතුවෙන්න පුළුවන් පරිසරය අර අවට එක හැදෙනවා හැදෙනවා. ඒ හැදුනට පස්සේ තමයි අපිට තේරෙන්නේ ආ මගේ තාම මෙන්න මේ කොටසක් තියෙනවා. තාම මෙන්න මේවා මම මේ මේ මේවට තාම මං අහු වෙනවා කියලා. ඒ කියන්නේ මේ මේ මට්ටම් හරිම සූක්ෂමයි. උපක්ලේශ කියන එක මේ කියන්නේ එක පැත්තකින් අපි බේරෙනකොට අන්න තව පැත්තකින් අල්ල ගන්නවා. එතකොට ඒ පැත්තෙන් බේරෙනකොට වෙන පැත්තකින් ගහනවා. ඉතින් ඒ වගේ අර මමය හදන්නේ කොහොමද? ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ අහංකාර මමංකාර මානානුසය කියලා. හුඟක් වෙලාවට අපි හරි කැමති කෙනෙක් වෙන්න, පුජ්‍යලයක් වෙන්න, කැපිලා පේන්න, ප්‍රතිරූපයක් හදන්න. අතීත දේවල් මතක් කළා අපි ප්‍රතිරූප හදනවා, අනාගතේ කරන්න තියෙන දේවල් මතක් කළා ප්‍රතිරූප හදනවා. මේ ඔක්කොම හරහා වෙන්නේ අහංකාර මමංකාර තමයි. අහංකාර කියලා කියන්නේ මමෙක් හැදීම. මමංකාර කියන්නේ එතන එතන අපි මගේ වශයෙන් අල්ලා ගැනීම. ඒ ඔක්කොම ඉතින් අතහරින්න තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් හරිම සූක්ෂමව බල බල බල බලා යන්න ඕනේ. ඉතින් ඒවා ඒවට තියෙන පරිසරය තමයි අර වගේ බොහොම විවේක ස්ථානයක් Taman ඉස්සලා හඳුනා ගන්නවා. ඒ එතන තමයි තියෙන්නේ එක්තරා අන්දමකින් කෙලෙස් නැති බවක්. හැබැයි ඒ තැන අසුරු කරායි කියලා එතෙන්ටම වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි වෙන වෙන කටයුතු වලත් යෙදෙනවා. ඒ වෙන වෙන කටයුතු වල යෙදෙනවා අනිත් අයව ඇසුරු කරනවා. දැන් ඔය පුංචි ළමයා ආවහම ඉතින් ඔන්න මොන මොන හරි කරනවා. ඉතින් අන්න එතකොට තමයි එයා තමයි අපිට දැන් බාර පෙන්නලා දෙන්නේ. එයා තමයි අපේ තියෙන කෙලස් ටික අවුස්සන්නේ. එතෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ ආ මගේ තාම ද්වේෂය තියෙනවා. තාම මට නුරුස්නාගති පහළ වෙනවා. ඉතින් එතන අපි ඒ කියන්නේ මේ විපස්සනා වෙන්න ඕනේ එතන. ඔව්. ඒ හින්දා පොඩ්ඩක් දැන් තනියෙන් ඉන්න වෙනුවට ආයෙ අර ආරාමයට ගියා නම් හොඳයි. <laughs> ඔව්. නෑ ඇත්තටම මම මේ කියන්නේ. එතකොට එතන ඉන්න අය තමයි දැන් අපිට කමටහන් දෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඒකයි බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ දැන් විශේෂයෙන් ඔය තායිලන්ත ක්‍රමයේ හැම උන්වහන්සලා මේ තනියම ඉඳීමට වඩා මේ කට්ටියක් ඉඳීම තමයි මේ යන ක්‍රමේ. ඔය අචාන්චා ස්වාමීන් වහන්සේලාගේ මේ ක්‍රමයේ හැම සම්ප්‍රදායේ හුඟක් වැඩත් එක්ක යන භාවනාවක් ඒගොල්ලන්ගේ යන්නේ. නැතුව මේ තනියෙන්ම මේ ගල් ගුහාවකට වෙලා කවුරුවත්ම ඇසුරු කරන්නේ නැතුව පින්ඩපාතයක් විතරක් අරගෙන කිසිම කෙනෙක් නැතුව ඉන්න ක්‍රමයක් නෙමෙයි. මේ ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් එක්ක වෙන ඉතින් විවිධාකාර මත ගැටුම් වෙන්න පුළුවන්. ඊළඟට විවිධාකාර මේ කටයුතු තියෙනවා ආරන්නේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක කොහොමද මේ හිත බේරන් ඉන්නේ? ඒක ඒක ඉතින් ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒ කියන්නේ කෙලස් තියෙනවා නම් බලන්න කෙලස් තියෙනවා නම් අනිවාර්යෙන් කෙලස් ඇවිස්සෙන්න පුළුවන් පරිසරය ඔතනනේ තියෙන්නේ. අපි මේ තනියෙන් ඉන්නකොට කෙලස් ඇවිස්සෙන්නේ නැහැ. ඉතින් කවුරුත් නැහැනේ. කවුද කෙලස් අවසන්නේ? කවුරුත් නැහැ. <laughs> කවුරුත් නැහැනේ. එහෙනම් මේ මෙහෙන් ගිහිල්ලා එහෙ යමු නේද? <laughs> නෑ ඇත්තටම ප්‍රඥාවෙන් හිතලා තේරුම් ගන්න. ඒ කියන්නේ මේ අපි ඒ අනිත්‍යයෙන් තමයි දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි අපි හදාගත්ත මමෙක් හැමතිස්සම ඉන්නවා අපි ගාව. අපි හදාගත්ත ඒකයි බුදුහාමුදුරු කියන්නේ උපදි කියලා කියන්නේ. ඒ ඒ උපදි වලට තමයි රිදෙන්නේ. ඒ උපදි හැදින මම දැන් ඔන්න සිල්වන්තයි. මම දැන් ඔන්න මෙහෙණින් වහන්සේ කෙනෙක්. මම අසවල් කෙනා. ඔහොම කියලා තියෙනවා. ඉතින් අනිත් කවුරු ඇවිල්ලා ගණන් ගන්න නැති මොනා හරි කියනවා. ඉතින් ඔන්න රිදෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි හදාගත්ත දේවල් තමයි. ඒ ඔක්කොම ටික පෙන්ලා දෙන්නේ අර අනිත්‍යය තමයි ඔය ඔක්කොම අපේ ඒවා ටික පෙන්ලා දෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවකදී අනිත්‍ය වශයෙන්ද වඩන්නේ කොහොමද? ඒක තමයි. ඉතින් ඒක විවිධාකාර විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙනෙහි මේ වඩපු දහම ඒ වෙලාවේදී අපිව බේරගන්නේ කොයි ක්‍රමයකටද කියන්න බෑ. ඒ කියන්නේ සමාලාවට එතෙන් Taman තේරුම් ගත්තා. තේරුම් ගත්ත ගමන්ම සතිමත් හරහා අපි ඒ අපිටම දැන් අර දරුවෝ ඇවිල්ලා දැන් මොනවා මොනවා හරි අදිනවා. ඔන්න Tamanට තේරවන දැන් ද්වේෂයක් ඇති වුණා. ඔන්න එතෙන් දැනුවත් වුණා. ඔන්න දැන් ද්වේෂයක් තියෙන්නේ. දැනුවත් වුණා නම් දැන් ද්වේෂය පෝෂණය කරන්නේ නැහැ එතකොට. බැහැර වුණානේ ද්වේෂය ද්වේෂය වශයෙන් දැනගත්තා. ද්වේෂය ද්වේෂය වශයෙන් දැනගෙන ඒක පෝෂණය කරන්නේ නැත්නම් ඔන්න ද්වේෂය බැහැරලා යනවා. ද්වේෂය බැහැරලා ගියාට පස්සේ යනවතත් හිත විවේක වෙනවා. ඉතින් ආයෙ ඔන්න තව මොකක් හරි එනවා. තවත් නුරුස්නා ගතියක් පහළනවා. ආයෙත් ඒ විදිහම තමයි. ඉතින් දැන් නැවත නැවත හිත මුල් කරගෙන චිත්තානුපසනාව ධම්මානුපසනාව මුල් කරගෙන නැවත නැවත යන්නයි තියෙන්නේ. අපි අර මේ ඊයේ උඟා මේ සම්බන්ධයෙන් කතා කළේ. ඒ ඒ දේ තමයි දැන් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තුවක් නැහැ. තනියම හුදකලාව සමාධිගත කරලාගෙන ඉඳීමක් නෙමෙයි මෙතන වෙන්න තියෙන්නේ. ඊට වඩා කොහොමද මේ තමන්ගේ දැනට ඒ කියන්නේ තමන්ගේ චරිත ස්වභාවයන්ගේ සැඟ වෙලා තියෙන්නේ මොනවාද? මගේ රාගෙද වැඩියෙන් තියෙන්නේ. මගේ ද්වේෂෙද තියෙන්නේ. නැත්තම් ලොකුවට හදාගත්ත මාන්නක්කාරකම්ද තියෙන්නේ. ඒ වගේ අපේ අපේ අර තියෙන සැඟවිච්ච දේවල් බුදුහාඳුරු පෙන්නන්නේ ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන්. ඒවා ඔක්කොම ඉතින් අපි අපිම තේරුම් ගන්න ඕනේ. නැතුව කාටවත් බැහැ මේවා අපිට හෙලි කරලා දෙන්න. ඔය ප්‍රදේශයට ආවට පස්සේ ඇත්තටම හරිම මේ බොහොම සාවධානව බොහොම සංසිඳීමෙන් ඉඳිමින් අපි මේ එන කෙලෙස් එන්න ඉඩ දිදී බලන්න ඕනේ. දැන් සමාධියෙන් වළක්වන්නෙත් නැහැ, වීරයකින් වළක්වන්නෙත් නැහැ. එන කෙලෙස් එන්න තියෙන කෙලෙස් වලට දැන් එන්න දෙනවා. හිතට එන්න දෙනවා. හිත හරි විවෘතයි. ආවට පස්සේ හැබැයි අපි හොඳ සූදානමින් ඉන්නේ. ඉස්සෙල්ලා වගේ නෙමෙයි. දැන් වැඩිච්ච දහමක් තියෙනවා. හැබැයි එහෙම සූදානමින් ඉන්නකොට ඔන්න එනවා. ඔන්න අපි දමු දැන් එහෙම ඉන්නකොට ඔන්න මොකක් හරි නුරුස්නා ගතියක් ආවද දැනගන්නවා මේ නුරුස්නා ගතියක් ඇවිල්ලා තියෙන්නේ. දැනගත්තා නම් අන්න ඒකෙන් අයින් වුණා, තේරුම් ගත්තා. ඉතින් එයා අපි පෝෂණය කරන්නේ නැත්නම් එයා යනවා. එහෙම. ඔව්. ඉතින් අපි පෝෂණය කරන. අපිනේ පෝෂණය කරන්නේ. කරන්නේ. අපි තමයි මම එයා හදලා නම් මනම් කරන්නේ. ඒ මොකක්වත් නැත්නම් අපි සංස්කරණය කරන්නේ නැත්නම් එයා ආමශය වෙලා යනවා. නිසා අපිට ආයෙ නැවතත් විවේක වෙනවා. ඉතින් ওই විදිහට ටික ටික ටික ටික මේවා එන්න දිදී එන්න දිදී කොහෙන්ද කියන්නේ ඒකයි මම කිව්වේ දැන් මෙතෙන්දී කියන්නේ මේක වේගවත් කරනවා කියලා විශේෂයක් කරනවා වෙනුවට පොඩ්ඩක් නිකන් සමන් එදිනදා කටයුතු වල යෙදෙනවා. අනවශ්‍ය විදිහට සමාධි වලට යන්නේ නැහැ. ගැඹුරු සමාධි වල යනව වෙනකොට හිත පොඩ්ඩක් නිදැල්ලේ මේ සැහැල්ලුවෙන් ටිකක් මතු පිට වගේ තියන් ඉන්නවා. ඊට අනිත් අයත් එක්කත් ඇසුරු කරනවා. මේ මතු පිට තියන් ඉඳද්දී අනිත් අය ඇසුරු කරද්දී යම් කෙසේ කෙලස් ටිකක් පහළ වෙනවා. පහළ වෙද්දී අන්න එතෙන්දී තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ මේ මේ මේවා තාම තියෙනවා මම මේවට අහු වෙනවා මේකටත් අහු වුණා නැතන මට වැරදුනා මෙතනත් වැරදුනා කරන්න තමන් ගැනම අධ්‍යයනයක් තමයි යන්නේ. ඔව්. ඒ ඒ පැත්තට තමයි යොමු වෙන්න තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ නම කොහොමද? හොඳයි. තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි. ආදුනිකවන මා මාහට අනුකම්පා කර ඔබ වහන්සේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන සේක්වා. භාවනාව ආරම්භ කරන අවස්ථාවට ප්‍රථම ප්‍රථමයෙන් අප කල යුත්තේ කුමක්ද? මා සක්මන් භාවනාවේදී ඔසවමි, ගෙන යමි, තබමි යනුවෙන් කරන්නෙමි. එයද පැහැදිලි කර දෙන්න. තවද මා මීට පෙර දිනපතාම බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කරන්නෙමි. එම අවස්ථාවේදී මාගේ සිත එම අරමුණෙහිම පවතී. එහෙත් ප්‍රථමයෙන් ආනාපාන සති භාවනාව පටන් ගත්තේ මෙම වැඩසටහනිනි. මා මෙතරම් මා කොතරම් හුස්ම ගැනීම පිටකිරීම ගැන මෙනෙහි කරන්නට උත්සාහ කළත් මාගේ සිතට මෙනෙහි වෙන්නේ මෛත්‍රී භාවනාව සහ සිත එකතෙන් වන අයුරිය. කෙසේ හෝ වීරිය වඩා මා ආනාපාන සතිය පුහුණු කරගත යුතු බව වැටහි. මා මීට පෙර කිසිම භාවනාවකට භාවනා වැඩසටහනකට කිසිම දිනක සහභාගී සහභාගී වී නැත. මාහට අනුකම්පා කර මෙම කරුණ ගැන මට වටහා දෙන ලෙස ඔබ වහන්සේගෙන් කාරුණිකව ආයාචනා කරමි. ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් නිර්වාණ එතකොට මේ ඕන ඉතින් මේ මෛත්‍රී භාවනාව පොඩ්ඩක් වඩලා හිත එකඟ වුණාට පස්සේ බලන්න මේ නාසිකාග්‍රේ ප්‍රදේශයට හිත යොදලා හිත නිකන් අවධානය පවත්තලා මෙතන මොනවා හරි දැනෙන දෙයක් තියෙනවද කියලා බලන්න පුළුවන් නම් ඒත් සමහරවිට ඒකත් සංසිඳලා තියෙවි. දැන් හුඟක් මෛත්‍රී භාවනාව කරන්න කරන්න මෛත්‍රී භාවනාව වෙනුත් හිත එකඟ කරලා දෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව හොඳට වඩලා ආනාපානෙ බලන්න ගියාම සමහරවට හිත තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම රටලා තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. අ මට පොඩ්ඩක් ආයෙද කියලා දැනගන්න පුළුවන් නම් තව ටිකක් ඉතින් ඔව්. හරි. Thank you. කාලයක් තිස්සේ මේ මෛත්‍රී භාවනාව වඩනවා. ඒ තරම්ම කාලයක් නෑ සාමනහස ටික කාලයක්. ටික කාලයක්. එතකොට සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී මේ මට අර ඔසවනවා තබනවා මේ විදිහට කරනකොට තමයි මේ මට මගේ හිත මේ යන්නේ එකඟ වෙන්නේ. ඔව්. එහෙම කරගෙන යන්න. ඒක කිසි වරදක් නෑ. ඒ කියන්නේ දැන් මෙනෙහි කරනවා දොසවනවා ගෙනිනවා තබනවා කියලා මෙනෙහි කරනවා. හරි. එහෙම දිගටම කරගෙන යන්න. දැන් මම හිතන්නේ ක්‍රමේ පැහැදිලි වෙලා ඇති නේද මේ වෙනකොට. එහෙමයි. දැන් අතනදී ඉඳගත්tාම ආනාපානයක් තේරෙන්නෙම නැද්ද? ඒකද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම පොඩි වෙලාවක් දැනෙනවා ඊට පස්සේ නොදැනී යනවා. නොදැනෙනවා. ම්ම් කයේ වෙන මොනවා හරි දැනෙනවද ඒ වෙලාවට? එහෙමත් නැහැ සමහරවිට. එහෙම දැනෙනවද? එහෙම නැහැ සමහරවිට. කයේ මුකුත් දැනෙන්නෙත් නැද්ද? වෙන විශේෂ දෙයක් දැනෙන්නෙම නැද්ද? එහෙම නැහැ. ම්ම් කියන්නේ ඉඳගෙන මොනහරි මෛත්‍රී භාවනාවක් කරලාද ඕක කරන්න යන්නේ නැත්නම් කෙලින්ම ඉඳගත් ගමන් ආනාපානෙට දාන්නේ කොහොමද කරන්නේ? ඉඳගත් ගමන්ම ආනාපාන සතිය වඩන්න උත්සාහ කරනවා. ඔව්. එතෙන්දී මේ මගේ හිත කොහෙත්ම එක තැනකට ගන්න බැරි වුණා මට දැනෙනවා. ඔව්. ඒ කියන්නේ හිත බාහිර අරමුණු රාශියකට දුවනවාද? එහෙමයි සර්. ආ හරි. ඊට පස්සේ මට පුරුදු මගේ මෛත්‍රී භාවනාව මම ගෙදරදී කරලා මේ මට එතෙන්දී ගොඩක් හිත එකතෙන් කරගන්න පුළුවන්. ඔව්. මෛත්‍රී භාවනාවෙන් කවුරු හරි කෙනෙක්ව අරමුණු කරගෙන මෛත්‍රී කිරීමක්ද කරන්නේ? නෑ මම අර දස දිසාවේදී කරන්නේ. දස දිසාවේ. ඒ කියන්නේ දැන් දස දිශාවටම මෛත්‍රිය පතුරවන්න පුළුවන් හැකියාවක් තියෙනවද? එහෙම තමයි මම කරන්නේ. ඔව්. ඒ කියන්නේ ඒකේ කොච්චර මේ එහාට යන්න පුළුවන්ද දැන්? ඒ කියන්නේ දැන් දස දිශාවටම පතුරවලා අපි තුමු මාකරේ එක වචනයක් අරගෙන සුවපත් වේවා කියලා මුළු දස දිශාවටම එක පාටම පතුරව ගන්න හැකියාව තියෙනවද? එහෙමයි පුළුවන්. හා. එතෙන්දි මට දැනෙනවා මම අර වෙන මුකුත් මගේ හිතට දැනෙන්නේ නැහැ වෙන බාහිර අරමුණු. ඔව්. මට මට දැනෙනවා මම මේ සිළු දෙනාට මෛත්‍රී කරනවා කියලා මගේ ඔළුවේ තියෙනවා ඒක. ඒක නිසා මම ඒක හරව ගන්න උත්සාහ කරනවා. ඒ විදිහට හරි හිත එක තැන් කරගන්න උත්සාහ කරනවා මේ ආනාපාන සතියේදී. හරි. එහෙමනම් ආනාපාන සතිය ඕනේ නැහැ. දැන් ඔයච්චර දුරට මෛත්‍රී වඩලා තියෙනවා නම් මෛත්‍රී භාවනාවෙන්ම යන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් ওই විදිහට හොඳට يعني දස දිශාවට යොමු කරලා ඊට පස්සේ හිත සැහැල්ලු කරගන්න. හුඟා ගැඹුරු සමාධියකද එතනදී ඉන්නේ නැත්නම් ටිකක් සැහැල්ලුවෙන් දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් සැහැල්ලුවෙන් يعني ලොකු මේ වරක් නැතුව ඉන්න පුළුවන් ගතිය අද තියෙන්නේ. සැහැල්ලුව දැනෙන සමහරවිට මට සතුටක් දැනෙනවා ඊට පස්සේ. අනහරි. දැන් ওই විදිහට මෛත්‍රිය නිකන් පතුරවලා වගේ ඉන්න ඉන්න එක කොච්චර කල් පවත්වන්න පුළුවන්ද? පැය කාලක් ඉන්න පුළුවන්ද එහෙම? ඔව් එහෙම. ඉන්න පුළුවන්. අන්න ඒ පැය කාලක් පැය කාලක්ම ඉන්නේ නැතුව අපි තුමු දැන් හොඳට මෛත්‍රිය පැතිරෙව්වා. පැතිරෙව්වට පස්සේ නිකන් දැන් දැන් ඒ හරහා තමන්ගේ කයට දැනවන යම් කිසි සැහැල්ලුවක්. කයේ නිකන් ප්‍රීතියක් වගේ ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒක ගැන දැනුවත් වෙන්න. දැන් ඔන මෛත්‍රිය ටිකක් වැඩුවා. ඒකෙන් සැහැල්ලුවක් දැනුණා. ඒ සැහැල්ලුව දැන් සැහැල්ලුව ගැන අවධානය යොමු කරනවා. ඊළඟට මෛත්‍රිය වැඩුවට පස්සේ යම්කිසි ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය ගැන අවධානය යොමු කරනවා. ඊළඟට ඔය ASCII මොකනා හරි ඔන්න සිතුවිලි ටිකක් එනවා. එන්න පුළුවන්නේ. හිත පිට යන්නත් ගටන් ගන්නවා. එතකොට ඒ ගැන අවධානය යොමු කරනවා. එතකොට ඒ සිතුවිල්ලක් ඔන්න එනවා. ඒක පොඩ්ඩක් ඉතින් ඒ දැන් ඔය තියෙන මට්ටමේදී සමහරවිට හිතුවිලි වලට මුලා නොවි බලන්න පුළුවන් ශක්තිය ගොඩනැගිලා ඇති. එහෙනම් පොඩ්ඩක් බලන්න. දැන් අර වගේ මෛත්‍රිය වල්ලා ආපු ඒ ස්වභාවය තුළ ඉන්න ගමන් ටිකක් සැහැල්ලුවෙන් ඔන්න හිත දිහා බලනකොට ඔන්න හිතට තපාවක් කරලා හිතුවිල්ලක් එනවා. ඒක දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ සමහරවිට එයා යන්න ඉඩ තියෙනවා. හැබැයි පොඩ්ඩක් දුර සමහරවිට මුලා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කොහොම හරි තමන් තේරුම් ගත්තා නම් ඊට පස්සේ යාට යන්න දෙනවා. ඊට පස්සේ ආයෙ තව එකක් හරියනවා. ඒකටත් යන්න දෙනවා. ඉතින් මේ විදිහට හිත දිහත් බලන්න, කයට දැනෙනවා නම් අර යම්සි සුවයක්, ප්‍රීතියක්. ඒ දිහත් බලන්න. දැන් අර මෛත්‍රිය කරන එක දැන් ඊට පස්සේ නවත්තන්න ඕනේ. නවත්තන්න කියන්නේ මෛත්‍රියෙන් තමයි අතෙන්ට ආවේ. ආවට පස්සේ ඒකේ ඉඳලා දැන් අපි කරන්න වෙන දෙයක්. මෛත්‍රියෙන් බලන්න දැන් ඊට පස්සේ මෛත්‍රිය හරහා ගොඩ නැගිච්ච සතුටක් තියෙනවා. ඒ සතුට දිහා බලනවා. කායික වශයෙන් දැනෙන සුවයක් තියෙනවා. ඒ සුවේ දිහා බලනවා. ඊට පස්සේ හිතට මොකක්ද දෙන්නේ කියලා හිත දිහාත් බලනවා. මේ විදිහට මේවා ටික මේවා දිහා දැනුවත් වෙවි දැනුවත් වෙවි ඉතිරි කාලේ ගත කරන්න. ආනාපානට යන්න ඕනේ නැහැ. හොඳයි. ඕක කළා පොඩ්ඩක් මට ආයි විස්තර කියන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින දීර්ඝ වශයෙන් සාකච්ඡාවට යෙදුණු මාතෘකාවමයි. පිම්බීම හැකිලිම කමඨහනක් කරගෙන මටද එම අරමුණ ඊතා කෙටි වේලාවකින් සංසිඳී සිත දෙස බලා සිටිමි. කය නොදැනේ. කිසිදු කායික වේදනාවක් නැත. මට දැන් ප්‍රශ්නය මට ඇති ප්‍රශ්නය නම් මෙතරම් හොඳ ගමනක් යන මේ වෙලාවේදී gederin එන්න බාධකයයි. gedara අයට කිවර ගමනේ. gedara අයට උදව්වක් විනා මගෙන් කරදරයක් නැතත් යම් යම් වෙලාවකට මගේ සිත රිදින දේ කියත් ඒවාට ප්‍රතිචාර දැක්වීම පෙර පුරුද්දක් වුවත් දැන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා හැකි හැම වෙලාවෙම නැසුනාසේ එපිටට යමේ. නමුත් භාවනාවට සිඳගත් හිඳගත් විට එම සිද්ධිය කරදර කරයි. ටික වේලාවකින් අමතක වෙයි. මේ ද්වේෂය නිසා සිදුවන්නක් බව දනිමි. ඒ වෙලාව මට ලොකු ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවක් අනුව ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දන් උපේක්ඛා මන්ත්‍රය ජප කරමි. <laughs> එසේ මතක් මතක් නොවුනොත් ඒ ඒ తত্ত্বය අනාත්මයි කියා මෙනෙහි කරමි. මේ අකුල් හෙලීම දිගින් දිගටම වෙයි. මම නිසා මේ ගැන මා තදින්ම සිතනවා කියාත් මට සිතේ. ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. මේ කරදරය නිසා ගෙදරින් පලා යාමටත් මට සිතුණු වාර බොහෝය. පෙර බොහෝ වාරයක් මම බුද්ධානුස්සතිය වැඩු නිසාද මම භාවනාවක් නැතිව නැතිව නේද ඉන්නේ කියා මතක් වූ විගස බුද්ධානුස්සතියයි සතිය මතක් වෙන්නේ. මේ සිදුවන්නේ බස් එකේ යන වෙලාවට වැඩක යෙදී සිටන විටයි. ඒ එසේ කිරීම වැරදි බව ඔබ වහන්සේ ඊයේ පැවසූ සේක. එම අවස්ථාවේදී කළ යුතු දේ නැවත වරක් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගෙද කියලා කියන්න පුළුවන් දන්නේ නැහැ. <laughs> කැමති දෙන්න. අන්න හොඳ වීරයන්තයි. <laughs> අපේ ගුණසේකර මෑණියෝ. <laughs> හොඳ තෙරුවන් සරණයි. මේ ඉතින් අර කිව්වත් වගේ ඒ කියන්නේ මේ මෙතෙන්දී අපේ හිතට විතර්ක දාන්න පැත්තක් නෙමෙයි දැන් යන්නේ. ඒ හින්දා දැන් බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, මරණ සතිය වෙන්න පුළුවන් මේ හැම දෙයකදීම අපි හිතනවා. මේ හවුද උදේ මහත්තයා මේක වැඩ කරන්නේ නැද්ද? <coughs> හරි හරි. ඒ කියන්නේ මේ ඒ හැම දෙයකදීම කරන්නේ අපේ හිතන එකනේ. දැන් බුද්ධානුස්සතිය වඩන්න කියන දැන් බුදුගුණ අනන්තයි කියලා. හරි අරහං සම්මා සම්බුද්ධෝ කියලා. හරි මොනවා හරි හිතනවා. දැන් දැන් දැන් යන්න තියෙන්නේ හිතන එක පුළුවන් තරම් අඩු කරන එකයි කරන්න තියෙන්නේ. විතර්ක කරන එක පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. හැබැයි දැන් මෙතනින් අදහස් වෙන්නේ අපි මේ පැත්තකටලා තනියෙන් ඉන්නවා කියලා. දැන් අනිත් අපිට පැවරෙච්ච ටික කරද්දී හිතන්න වෙනවා. ඒ හිතීම හරහා හිතට වෙහසක් දැනෙනවා, ඒ හිතීම හරහා හිතට අකුසල් වෙනවා, කෙලෙස් ඇවිස්සෙනවා. ඒ ඔක්කොම ටික වේවි. ඒක වරදක් නෑ. හැබැයි අපි ඌමනාවෙන් හිත දැන් අර වගේ විතර්කවලට දාන්න අවශ්‍ය නැහැ. එහෙනම් විවේක වෙන වෙලාවට බලන්න මේ හිත හිත නිකන් නිස්කලංකව හිස්ස තියාගන්න බැරිද? එහෙම උත්සාහ කළා නැද්ද? හිත හිස් ඒ වෙලාවට හිස්. ඒක තමයි. ඉතින් දැන් දැන් වෙලා තියෙන්නේ ඒ හිස්භාවය තුල ඉඳී මෙදී බලන්න ඕක ටික ටික ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපේ කෙලෙස් ටිකක් ටික ටික අඩු වෙනවා නම් ඔය හිස්භාවය පවත්වන්න පුළුවන් අඩු වෑයමකින්. තේරෙනවද? එහෙම. ඒ වගේම ගැඹුරු සමාධියකින් තොරව ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන්. දැන් මේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. එතෙන්ට ඕන වෙලාවක දාන්න පුළුවන්. පුළුවන්. හරි. ඒක තමයි දැන් සක්මන් කරද්දිත් හිත බොහොම නිකන් නිස්කලංකව හිස්ව තියාගෙන සක්මන් කරනවා. නිකන් සැහැල්ලුවෙන් ඉන්නේ. හිත දැන් නිකන් විවෘත කළා තියෙන්නේ ඕන දෙයකට එන්න. එහෙම තේරුම් ගන්නවද? දැන් විවෘත කළා තියෙන ඕන දෙයකට එන්න. ඉතින් ඔන්න මොනා හරි දැන් මතක් වෙලා ඔන්න මොනා හරි දෙයක් එනවා. තව දේවල් ඔන්න කරන්න තියෙන දැන් මතක් වෙලා මොනා හරි ටිකක් එනවා. ඒ හැම තැනදීම බලන්න ඒ ඒ යමක් ඇවිල්ලා ඒ මොනා හරි දෙයක් ඔන්න වෙච්ච දෙයක් මතක් වුණා කියලා හිතන්න දැන් ඔන්න අපි ගිය තැනක් ගැන මතක් වුණා. තමන් ඒ ක්‍රියාත්මක වෙච්ච විදිහ මතක් වුණා. ඒ දෙයක් මතක් වෙනකොට ඒ හරහා ඔන්න කෙනෙක් හැදෙනවා. මමෙක් හැදෙනවා. ඒ මමෙක් හැදෙනවා කියලා තේරුම් ගත්තා නම් ඒ මමය හදන එක මමය පෝෂණය කරන එක නොකර ඉන්න. ඊට පස්සේ දැන් ඔන්න හැදුනා. අපි තුන් දැන් කොහරි ගියා. ඒක හරහා ඔන්න ලොකු වැඩක් කෙරුණා. තමන් ගැතින් ඔන්න හොඳ දෙයක් කෙරුණා. දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් අර සක්මනේ ඉන්න ගමන් අන්න ඒක තමයි මතක් වෙන්නේ. ඒක මතක් වෙද්දී ඔන්න දැන් මම ආරම කරා මෙහෙම කරා කියලා ඔන්න දැන් මම හැදීගෙන හැදීගෙන හැදීගෙන එනවා. අපි දැන් මේක පෝෂණය කරොත් ඔන්න මම හදාගෙන තමයි යන්නේ. දැන් ඒ වෙනුවට මේ මේක ආවා තේරුම් ගත්තා. ඕන දැන් මම හදනවා කියලා තේරුණා. එහෙම්ම අතහැරලා දාන්න. ඒක පෝෂණය කිරීමෙන් වළක්වන්න. ඔව්. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අය අහංකාර මමංකාර මානානුසය නැති කරන ක්‍රමයේ වැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පංච පංචස්කන්ධය. අ කියන්නේ එතන එතන දැනගන්නවා නම් හැදෙන හැටි තේරුම් ගන්නවා නම් ඒ හරහම මේක يعني ඒ එකක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා බැහැර කරන්නයි තියෙන්නේ. එකක්වත් මගේ කර ගැනීමක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අත්‍තරම මේ මේ පුදුමාකාර අතහරින මාර්ගයක තමයි යන්න තියෙන්නේ. ඔව්. ඉතින් අතහරින්න අතහරින්න හිත නිදහස් වෙනවා. අතහරින්න අතහරින්න හිත හිතේ සාමයක් සතුටක් සංසිඳීමක් නිවීමක් එන්න තමයි ගන්නෙ. ඉතින් ඒ ඒ ඒ නිවීම තුළ අපි ටික ටික දැන් තෘප්තිමත් බවක් එන්න පටන් ගනි. يعني පටන් ගනි කියන්නේ ඒක අපි ඉතින් ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. නැතුව අපි මේකට අරමුණු දමලා මේ ලබන තෘප්තියක් නෙමෙයි තියෙන්නේ. ඒ ඒ වේලා දැන් දවසේ වැඩි වෙලාවක් සතුටෙන් තමයි ඉන්නේ. ඉන්නේ. ඉතින් තව මොනවද ඕනේ? අර මේ මේ gederin කරදර එන වෙලාවට ඒක තමයි. ඒ ඒ gederin කරදර එද්දි මොකද හිතට වෙන්නේ? ද්වේෂයක් ඇවිස්සෙනවනේ. ද්වේෂයක් ඇවිස්සෙනවා. අන්න ඒක තමයි ද්වේෂය තියනවා දැන්. ඉතින් ඒක තමයි. දැන් ඒ ඒවෙන් Taman තේරුම් ගන්න ඕනේ ද්වේෂය ඇවිස්සෙනවා කියන්නේ තාම මේ පටිඝානුසය තියෙනවා. ඉතින් ඒ වේයට තේරුම් ගන්න ඕනේ අපි. ඒ තේරුම් අරගෙන ඔන්න ද්වේෂය ඇවිස්සුණා. දැන් උදේ ඔන්න කට්ටිය ආවා ළමයි ටික එක එකවා කිව්වා. ඔන්න ඔක්කොම අවුල්. ඔන්න හවස ආයේ ගියාම බැලුවම දැන් හිත පැහැරලා තියෙන්නේ. ආයි පොඩ්ඩක් සමනය කරගන්න ඕනේ. ආයි අර ටික මේ පෑරිච්ච තැන් ටිකට බෙහෙත් ටිකක් දාලා පැලස්තරයක් අලවලා පැන්ඩෝල් එකක් බීලා ඉතින් පොඩ්ඩක් ඔය සමනය කරගන්නවා. අවුන එකලා ආයි හිත ආයි හිත හිස් කරගන්නවා. ආයි සමනයටපත් කරගන්නවා. ආයි නිවෙනවා. ඕක ඕක දිගට වෙන්න අරින්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍යය හරහා අනිත්‍යය එක්ක ඉඳීම හරහා තමයි මේ හිත කෙලෙසෙන්නේ. ඒක අවශ්‍යයි දැන් මේ ගමනේදී. මේ කුණු ටිකක් එකතු වුණාට පස්සේ තමයි කුණු ටික සුද්ධ කරන්න පුළුවන්. <laughs> අපි ඔහේ හිටියොත් වංකරයකට වෙලා හිටියොත් දැන් මේ යුද්ධ දිනන්න බෑ. එළියට ඇවිල්ලා පොඩ්ඩක් ඔන්න බලනවා දැන් මේ ඉන්න තත්ත්වෙදි මේ හිතන්න මෙහෙම තත්ත්වයක් දැන් ඔය දැන් ඊයේ මම අර මතක් කළා වගේ දැන් රහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලා මේ උන්වහන්සේලාගේ හිත මේ ගැඹුරු සමාධියකින් දැද්දි කෙලස් නැතුව ඉඳීමක් නෙමෙයි උන්වහන්සේලා කරන්නේ. උන්වහන්සේලා කරන්නේ මේ මතු පිටිනුත් කෙලස් නැහැ. ඒකයි දැන් අර ඊයේ අර සෝන සූත්‍රයේදී මම මතක් කළේ ඒ සෝන කියන මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේව හම්බ වෙන්න ගිහිල්ලා තමන් අරහත්ත්වයටපත් වෙච්ච ස්වභාවය තමන්ගේ රහත් සිතේ ස්වභාවය පැහැදිලි කරනවා. පැහැදිලි කරන්නේ කොහොමද? දැන් මේ උන්වහන්සේ S2 අරගෙන ඉන්නවා. S2 අරගෙන ඉන්නකොට විවිධාකාර රූප පේනවා. ඒ මේ රූප ඇවිල්ලා මේ හිතට මේ සුව එලවන රූපම නෙවෙයි වෙන්න පුළුවන්. හිත මුලා කරන රූප වෙන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් එක්ක හිත මිශ්‍ර නොවි හිත ඉන්නව නිකන් නතර වෙලා. මොකද හිතේ කෙලෙස් නැහැ, රාගේ නැහැ. දේශේ නැහැ. ඉතින් ආ එළියේ අරමුණු තිබුණාට රාගේ නැත්තම්, දේශේ නැත්තම්, මුලා වෙන්න මෝහයක් නැත්තම්, එයාට ඉතින් ආයේ මොකුත් විශේෂ දෙයක් වුමනාවක් නැහැ. දැන් කියන අපි ගාව රාග දේශ මෝහ තියෙනවා නම් තමයි අපේ හිත කෙලෙසෙන්නේ. ඉතින් මේ යන විපස්සනා යන ගමනේදී මේ රාග දේශ මොහයන් ටික ටික ටික ටික ෂේවි යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා බලන්න දැන් ඉස්සල දැන් ඒක ඒ කියන්නේ අපිට තේරුම් ගන්න වෙන්නේ එකපාරට දවසක් ඇතුළතදී කොයිතරම් ආශ්‍රවයන්ශය වුණාද කියලා බලන්න බැහැ කියලා බුදුහාමුදුරුවම කියනවා. නමුත් කාලයක් ගියාට පස්සේ තමන්ට තේරෙනවා දැන් ඉස්සර නම් ඔන්න ගෙදර ඇවිල්ලා කට්ටියත් එක්ක ඉන්නකොට අපිටම ඒක අපිටම රැයට තමන් ගිහිලා භාවනාවක් කරන්න ගියාම සුද්ධ කරගන්න බැරි තරමටම ඔන්න අපිටම කෙලසිලා හිත, පෑරිලා හිත. හැබැයි අපිටම අවුරුද්දකට පස්සේ බලනවා කියලා අර අර දෙයම සිද්ධ වුණා නම් gederදී අපි තුමු අර වගේම ළමයි ඇවිල්ලා කෑ ගහනවා එක එකව කරනවා ඉතින් ඔක්කොම වෙන්න පුළුවන් දේ වුණා. හැබැයි හිත ඒ තරම් පෑරිලා නැහැ, තුවාල වෙලා නැහැ. හිත තියෙනවා ටිකක් සාමකාමීව. එහෙනම් අන්න දහමක් වැඩිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මම කලින්ුත් කිව්වා මට නිින්ද යන්නේ නැහැ කියලා. ඒ ඒ මේ ඔය කරදරේ හින්දාද දන්නේ. <laughs> නෑ ඒ කියන්නේ දැන් මේ කාලේ වෙනකොට ඒ කියන්නේ දැන් අපි මෙහෙමයි. දැන් නින්දකින් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කාය කියන්නේ කාය විවේකයක් නින්දෙන් දෙනවා. ඊළඟට චිත්ත විවේක චිත්ත විවේකයකුත් නින්දෙන් දෙනවා. දැන් මේ භාවනාව හරහා චිත්ත විවේකේ ලැබිලා තියෙන්නේ. ඒකයි සිද්ධිය. ඒ මේ නින්ද නොගිය කියලා ගානු. ගානුත් නෑ. අන්න ඒක තමයි කියන්නේ. ඒ හින්දා කියන්නේ ඒ වෙලාවේ හිත බොහොම සැහැල්ලුවෙන් තියන් ඉන්න. මේකේ වරදක් නෑ. මේ දැන් බුදුහාමුදුරු නිදාගෙන තින්නේ පැය දෙකයි. <laughs> ඉතින් අපි බුදු වෙලා නැහැ, මේ රහත් වෙලත් නැහැ. ඉතින් ඒ කියන්නේ යන්න තියෙන පාර බුදුහාඳුර පැහැදිලි කරලා තේනවනේ. බුදුහාඳුර පැහැදිලි කරපු පාර තමයි අපි යන්න අවශ්‍ය. එතෙන්දී හිතේ කෙලෙස් අඩු නම් හිත පිච්චෙන්නේ නැත්තම්, දැවෙන්නේ නැත්තම් හිත තියෙන්නේ සැහැල්ලුවෙන්. හිත තියෙන්නේ මෙතන අන්දමකින් නිවිලා. එතකොට ඒ වමනා කරන චිත්ත විවේකයෙන් ලැබෙනවා. නින්දෙන් ලැබෙන විවේකය මේ සාමාන්‍ය පුටුවක් උඩින් ඉඳද්දී මේ අවදියෙන් ඉඳද්දිත් ලැබෙනවා. හැබැයි කායික විවේකයක් ඉතින් වෙනම අවශ්‍යයි. ඉතින් ඒක පොඩ්ඩක් කය සතප්පවලා ගන්න වෙනවා. හැබැයි චිත්ත විවේකයක් භාවනාහරහා විපස්සනාහරහා යනකොට යනකොට ලැබෙනවා ඉතින්. ඔව්. එහෙනම් යන පාර හොඳයි. බය වෙන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ආශ්වාසයේදී හුස්ම රැල්ල ඇතුළු වන බවද ප්‍රශ්වාසයේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් පිටවන බවද හොඳින් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල ක්‍රමයෙන් අඩු වී තුනී වී යන බවද දුටිමි. ඉන්පසු සිතවිලි දිහා බලා සිටන විට ශබ්දයක් ඇසුනි. ආයෙත් ආනාපාන සතියට ගිය බවද නිරීක්ෂණය කළෙමි. මට පෑ භාගයක් පමණ මෙසේ සිටිය හැක. නමුත් රාත්‍රී කාලයේදී ආනාපාන සතිය වඩාත් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බව මගේ අදහසයි. දවල් කාලයේදී එතරම් සාර්ථක නොවන බවද නිරීක්ෂණය වේ. මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු ඔබ වහන්සේට. ඇත්තටම ඒකේ වරදක් නැහැ. කියන්නේ අපිට කියන්නේ ඇතම් කාල පරිච්ඡේදයන් ඔය වගේ Tamanටම තේරෙනවා Tamanගේ භවනාව වැඩෙනවා මෙන්න මේ උදේ කාලේ ඔන්න වැඩෙනවා. හවස ඒ තරම් නැහැ. තව කෙනෙකුට තේරෙනවා උදේ කාලේ නම් නිදිමතයි නිින්ද යනවා ඒ තරම් වැඩිමක් නැහැ. හැබැයි හවස කාලේ හොඳයි. කියලා අර ඒ ඒ යුග තියෙනවා. ඉතින් දවසේ එකම ප්‍රමාණයට නෙමෙයි මේක සාර්ථක වෙන්නේ. ඉතින් ඔය යන විදිහ හොඳයි. ඔකේ අලුතෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ. අසාර්ථක වෙලාවෙදිත් මේ වෙලාවේ උත්සාහයෙන් කරගෙන යන්න. සාර්ථක වෙලාවෙදිත් සතුටෙන් කරගෙන යන්න. මේකේ වෙනසක් කරන්න දෙයක් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකෙක්මි. මීට ප්‍රථම කිසිම තැනක භාවනාවට ගොස් නැත. වැලිමලුවේ වම දකුණ වශයෙන් සක්මන් භාවනාව කරන විට සක්මන සක්මන පුරා සතියෙන් යාමට පුළුවන්. එහිදී යටිපතුල යටිපතුලට සිත යොමු කරමින් යන විට සීතල තැන්වලදී සීතලද උණුසුම් තැන්වලදී උණුසුමද මෘදු ස්ථානවලදී මෘදු ගතියද දැනුනි. නනුපැදුරේ සක්මෙනෙහි යෙදෙන විට යටිපතුලට රළු ගතිය හොඳින් දැනුනි. පරයන්ක භාවනාව. මම දැන් මෙතන යයි සිතා වාඩි වී කයට සිත යොමු යොමුකොට නාසිකාග්‍රයේ දෙස බලන විට හුස්ම ඇතුළු වන බව නොපෙනේ. නමුත් හුස්ම පිටවන බව යන්තමින් දැනුනි. වාර දෙකකට වඩා සිටිය නොහැක. ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට පොඩ්ඩක් මේ අන්තිමට කියපු ටික කියන්න. පරියංක භාවනාව ගැන. ඔව්. පරියංක භාවනාව. මම දැන් මෙතනයි සිතා වාඩි වී කයට සිත යොමුකොට නාසිකාග්‍රය දෙස බලන විට හුස්ම ඇතුළුවන බව නොපෙනේ. නමුත් හුස්ම පිටවන බව යන්තමින් දැනුනි. වාර දෙකකට වඩා සිටිය නොහැක. ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස්. ඊට පස්සේ මොකද වෙන්නේ දන්නේ නැහැ. කාගෙද කියලා කියන්න පුළුවන්ද? පිට වෙන එක තේරෙනවා යන්තම්. නමුත් ඒක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මට S2 ඇරෙනවා. අහහ. ඊට පස්සේ උත්සාහ කරනවා නැවත නැවතත්. ඒ කියන්නේ S2 වහගන්න බෑද? නැහැ ගහනවා ඒ අරකම නැවත නැවතම සිද්ධ වෙන්නේ ඒක. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ ඔතන ආස්වාසයෙන් නොදන්නා කියලා වරදක් නැහැ. අපිට ප්‍රාසාසය දැනෙනවනේ. ඒ ඒක කිසි මේ කියන්නේ සමහරවිට ඕකේ වෙනස්කම් වෙනවා. ඒකේ වරදක් නැහැ. දැන් S2 අරින්න නැතුව ඔය දේ දිගට වෙන්න අරින්න බැරිද? උත්සාහ කරනවා. අර ඉබේම ඇරෙනවා S2. හා හා. එතකොට සිතුවිලි එනවද? විවිධාකාර දේවල් මතක් වෙනවද? එහෙම මුකුත් නැහැ සම්. මුකුත් මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත මොකක්වත් එතකොට හිත යන්නේ මොකක්ද ඒ වෙලාවට? දැන් අපිට ආස්වාසේ තේරෙන්නෙත් නැහැ. ප්‍රසවාසය විතරයි පොඩ්ඩක් දැනුනේ. ඊට පස්සේ ඔන්න S2 ඇරියා. ඊට පස්සේ දැන් හිත කොහෙද ඉන්නේ? නැවත මම ආයි මුලට යනවා. මුලට ගිහිල්ලා ආයි මම මෙතන ඉන්නේ මේ අවස්ථාව මේ විදිහට ඉන්නේ කියලා. ඔව්. හිතනකොට ටක් වෙලා යනකොට මට අර ප්‍රස්වාසය දැනෙනවා. අර ඒකම රිපීට් වෙනවා මිසක් වෙන කිසි දෙයක් මට දැනුන්නේ නැහැ. ඔව්. දැන් අපි ඉඳගෙන ඉන්නකොට මේ වාඩි වෙලා ඉන්න තැන්වල ස්පර්ශ වෙන තැන් තියෙනවනේ. ඒ ඒවා බලලා තියෙනවද? නෑ. ඒ පොඩක් ඉඳගෙන ඒ ටික බලන්න. දැන් ඔය දේ ඔය දේ වෙනවා නම් ඊට පස්සේ බලන්න දැන් මේ වාඩි වුණාම ඔන්න එක අතක් පිට එක අතක් තියලා නම් තියෙන්නේ. මේ මේ එක අතක ඒ උඩ තියෙන අතේ බර යට අතට දැනෙනවා. බලන්න තමන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වදින තැන හොඳට නිකන් බලන්න මේ බරක් දැනෙනවා තේරෙනවද? නැත්තම් ඒ ස්පර්ශ වෙන තැන උණුසුමක් තියෙනවා. ඒ උණුසුම තමන්ට තේරෙනවද? තේරෙනවා නම් එතන හොඳට බලාගෙන ඉන්නවා. ඊළඟට මේ පාද එකට ස්පර්ශ වෙලා තියෙන අපි තුමු කොට් එක වාඩ්ඩා ඉඳද්දී උන පාද ස්පර්ශ වෙලා තියෙනවා ගැටලා තියෙනවා. ඒ ගැටිච්ච තැනට හිත යොදලා බලන්න. ඊළඟට කොට්ටේ ස්පර්ශ වෙන තැන්වල නිකන් තද වෙන ගතියක්, පීඩනයක් තියෙනවා. අන්නේ අන්නේ තැන්වලටත් හිත යොදලා බලන්න. ඔන්න මේ කය කය තුලම දැන් අර එකඟ වුණාට පස්සේ ඔන්න ආනාපානෙ චුට්ටක් බැලුවා. ඔන්න S2 පුළුවන් නම් S2 අරින්න නැතිව මං තනේ S2 අරින්න අරින එක වැඩකේ මේක කරාට පස්සේ. හොඳට දැන් ආසාසයක් බැලුවා, ප්‍රසආසයක් බැලුවා. දැන් හිතේ එකඟ භාවයක් තියෙනවා. අන්න ඊට පස්සේ ටක් ගාලා ඔය මේ කයේ දැනෙන දේවල් වලට හිත යොමු කරමින් එතන එතන පොඩ්ඩක් බලබලා කය පුරා හිත නංව නංව යොද යොදා ඉන්නයි තියෙන්නේ. හොඳයි. කල්ලා බලලා පොඩ්ඩක් කියන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. නිස්සරණ වනයේට ආදුනිකෙක්නි. කලක පටන් භාවනා කළත් નિયમિત කර්මස්ථාන ලබා ගැනීම කල්යාණ මිත්‍ර ගැනීමට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුණ නැගසීම නිසා අතරමං වී සිටිමි. මා වැඩියෙන් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවයි. සක්මන් භාවනාවේදී පය තබන තැන ස්පර්ශය වම දකුණ වශයෙන් පිළිවෙලින් පයට සිත යොමු කිරීම කරගෙන යන විට මුළු පාදයේම ක්‍රියාව කෙරෙහි සිත තබා ගත හැකිය. සිත විසිරෙන වාර ගණන වැඩිය. සාමාන්‍යයෙන් පයින් යන දුර ගමනකදී වම දකුණ වශයෙන් සිහි කරමින් ගමන් කිරීම කිසිම මහන්සියකින් තොරව ඉක්මනින් ගමන් ගමන කෙලවර වේ. මෙය නිවැරදිද? පරියංක භාවනාවේදී පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. ටික වේලාවක් අරමුණෙහි සිත තබා ගත හැකිය. උගුරේ සෙම හිරවන නිසා බාධාවක් ඇතිවේ. ඒ අවස්ථාවේදී කුමක් කළ යුතුද කියා වටහා ගත නොහැකි. සමහර අවස්ථාවලදී සිත එක්තැන් වී උඩුකය නොදෙනී යයි. එතනදී සිදුවන දේ බලා සිටිය යුතුයද? පළමු කර්මස්ථානයේම සිත පිටවා ගත යුතුයද? භාවනාවක් අවසන් කරන්නේ කෙසේදයි පහදා දෙන්න. හොඳයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? තව තියෙනවා. ඔව්. කාගෙද? ඔව්. සාමාන්‍ය ජීවිතයේ සිදුවෙන සිදුවීම් හඳුනාගෙන ද්වේෂය, රාගය, තණ්හා වැනි දේවල් ද්වේෂය නම් ද්වේෂයයි, ද්වේෂයයි මෙනෙහි කළ යුතුයද? එය අනිත්‍යයි කියා මෙනෙහි කළ යුතුයද? හොඳයි. ඒ කියන්නේ අන්තිම කියපු ටික නම් يعني තමන්ට තේරෙනවා නම් මේ රාගය මේ ද්වේෂය කියලා මෙනෙහි කරාට වරදක් නැහැ. ඒකෙන් හිත බේර ගන්න. ඒක ඒක වරදක් නෑ. අපි හිතමු දැන් දැනට තියෙන ඒ කියන්නේ මේ භාවනාව කරගෙන යද්දී තියෙන ගැටලුවක් වශයෙන් මොකද වෙන්නේ? මේ උගුරු සෙමහිර වෙන ගතිය වෙලා මේ ආයාසයෙන් හුස්ම ගන්නනවා දීර්ඝ හුස්මක් ගන්නනවා. ඊට පස්සේ ඒ කියන්නේ මුලදී මුලදී සාමාන්‍ය විදිහටම කරනවාද? එතකොට පැය භාගයක් විතර කරනවා. එහෙම කිව්වොත් හරියද? පැය භාගයක් විතර කරනවා. ඊට පස්සේ දීර්ඝ හුස්ම එකපාරට ගන්නනවා. එහෙමද වෙන්නේ? හරි. ඒ උගුරේ උගුරේ සෙර සෙම හිර වෙන උනාට පස්සේ තමයි දීර්ඝ හුස්මක් ගැනෙන්නේ. ඒ ඒක නිකන් નિરાයාසයෙන් වෙනවද නැත්නම් හිතලා දීර්ඝ හුස්මක් ගන්නවද? નિરાයාසයෙන්ද වෙන්නේ? નિરાයාසයෙන්. નિરાයාසයෙන්. ඒක වරදක් නැහැ. මේක ගැන බය වෙන්න එපා. ඒ කියන්නේ කියන්නේ හොඳට භාවනාව කරගෙන යනකොට අන්තිමට නිකන් ඒ ටිකක් කෙරුණාට පස්සේ නිකන් දිග හුස්මක් ඇවිල්ලා නිකන් අවසන් වුණා වගේ දෙයක් වෙනවා. ඒකේ වරදක් නැහැ. ඊළඟට සක්මන මම හිතන්නේ කරලා තේරලා තියෙනවනේ. එහෙමයි. ඔව් සක්මන මොකද තියෙන තොරතුරු? සක්මන් භාවනාව කරනකොට දැන් ඉස්සර වෙලාම මේ ස්පර්ශය ගැන බලනවා. ඔව්. ඊට පස්සේ වම දකුණ කියලා ටිකක් යනවා. ඊට පස්සේ කකුලේ සම්පූර්ණ ක්‍රියාවලිය ඔළුවට එන්නේ මේ නැමෙන මේ දණිස් වලින් නැමෙන එක. ඔව්. ආය පොළවේ ස්පර්ශ වෙන එක ගෙනියනවා ඒ ටික ඔක්කොම මේ බලාගෙන යන්න පුළුවන් බලාගෙන යන්න පුළුවන් සක්මනේ හොඳයි වරදක් නැහැ යන විදිය හොඳයි. මොකුත් ගැටලුවක් නැහැ. ඒ සෙමහිර වෙනකොට මුකුත් කරන්න දෙයක් නැද්ද ස්වාමීන් වහන්සේ? ගිලින්නයි තියෙන්නේ. මන්නේ <laughs> මොකද්ද මෙනෙහි කරන්නේ මේ වෙලාවට? නෑ මොකුත් ඒ කියන්නේ මේ විශේෂ කියන්නේ මොක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ Tamanට ඒ කියන්නේ භාවනාවට පොඩ්ඩක් බාධා වෙනවා වෙන්න පුළුවන්. ඒක මේව කළා ආයි ගන්න පුළුවන් නම් ආනාපානෙට එච්චරයි. ඒ කියන්නේ ඒක ගැටලුව. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ කඩට කෙල උනන්න ගන්නවා. කෙලගිරින්න වගේ. ඔව් එතකොට කෙලගිරින්න දැන් මේක ප්‍රශ්නයක් හිතන කියලා හිතනවා. දැන් සමහරවිට දිව තියාගන්න කොහෙද හිතාගන්න බෑ. ඉතින් ඒ වගේ විවිධාකාර හොල්මන් වෙනවා ඉතින්. ඉතින් ඕවා ඉතින් අර පස්සේ මගේ හැරලා යනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ දැනට කෙරෙනවා භාවනාව. ඒකයි ওই වගේ දේවල් එන්නේ. කියන්නේ කෙරෙනකොට ඔය වගේ නිකන් එකපාරට නිකන් අම් කෙල කියන්නේ උනන්න ගන්නවා, හිර වෙන්න ගන්නවා. වගේ දේවල් වෙනවා. කාලයක් කරනකොට මගේ හැරලා යනවා. බයෙන් දැන්. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කාලයක සිට හිසේ වේදනාවක් සහ බෙල්ලේ වේදනාවක් පවතිනවා. ඒ හේතු නිසා මට භාවනා කරගන්න යම් යම් බාධා පැමිණුණා. මා පාන්දර 4ට නැගිට බුදුරජාණන් වහන්සේ උදෙසා උදේ 5ට පෑන් ගිලම්පස පූජාවක් වත් පිළිවත් කර වන්දනා කර පිළිත් කියනවා. නිතිපතවත් පිළිවෙත් පුරනවා. පිළිත් කියන අවස්ථාවේදී හිසේ තදගතිය, බෙල්ලේ තදගතිය, හිරවීම වැනි ඒ ඒ අතරතුර සමහර විට සමහර අවස්ථාවලද වල මට මෛත්‍රී භාවනාවෙන් ශරීරයේ කොටස් 32 මෙනෙහි කර පිළිකුල් භාවනාවද වඩනවා. ලෙඩක් හෝ මලකෙන්නේ එවෙලෙහි සිදුවීමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉබේටම මෙනෙහි වෙනවා. මෙහිදී නිස්සරණ නිස්සරණ වනාරණ පරියංක භාවනා කරන විට පිම්බීම හැකිලිම ගැන බලන විටත් හිසේ පටන් බෙල්ල දක්වා තදබල වේදනාවක් දැනෙනවා. මාගෙන අනුකම්පාවෙන් මට සුදුසු කමටහනක් ලබා දෙනසේක්වා. මේ සක්මන් භාවනාව ගැන කියලා නෑ නේද? ඔව්. මේ කාගෙද කියන්න පුළුවන්ද? ඔව්. ම්ම් කාලයක් තිස්සේ භාවනා කරනවද? ලොකු වැඩේට මෙන්නාසේ නමක් ළඟ වසරක් විතර මෛත්‍රිය කායගත සතිය වැඩුවා. එතන පස්සේ මට ස්ථාන මාරු වෙන ආරාම වලට යන්න සිදු වුණා. ඉතින් භාවනාවට නවත්තන්න උනා කරදර. දැන් දැන් මොකද තියෙන ගැටලුව? දැනට කියන්නේ මේ කායික වේදනාවන් හැමතිස්සෙම එනවද? හැමතිස්සම එනවා සන්නස මේ ඊයේ භාවනා නොකරන භාවනා නොකරන දිත් එනවද? භාවනා නොකරනකොට එනවා. අහහ. එහෙම භාවනා කරනකොට නැති වෙනවා. ආයෙත් නැවත ඇති වෙනවා. ඊයේ භාවනාවේදී වැඩි වුණා. පස්සේ අද මම වමනාවෙන්ම කායගත මේ වමනාවෙම සක්මණේ යෙදුණා. පරියන්ත භාවනාවේ යෙදුණා. අද නම් ගොඩක් දුරට අඩු වුණා සන්නස බාධකත් ගොඩක් දුරට අඩු වුණා. අර ආරාමේ විවේකයක් නැතිකම හින්දා මනසට ඒක කෙන දෙනවද දැනගන්න. නෑ මේ මේ මං හිතන්නේ දැන් අද ටිකක් හොඳයිනේ. මම හෙට තවත් හොඳයි. බය වෙන්න දෙයක් නැහැ. අද ගොඩක් දුරට හොඳයි සන්න. හොඳයි ඒක තමයි. මේ කියන්නේ මේ ටික ටික හරි ආවේ. මම හිතන්නේ කියන්නේ ක්‍රමේ තේරුණාද? කරන්න ඕන ක්‍රමේ තේරුණාද? ඒ සක්මන් කරන ක්‍රමේ එහෙම තේරුණා. සක්මන් කරනකොට සිත ඒකාග්‍රතාවයකට එනවා. ඒ මේ පරයන්ත භාවනාවම සාමාන්‍ය දොරට සාර්ථකයි. හරි. ඔහොම කරගෙන යන්න. කියන්නේ තව තව ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. සමහරවිට මට කායගත සතිය වඩන අවස්ථාවල අනිච්ච දුක්ඛ ඒතාත්ම එහෙම ඒවා ඒව ගැන දැන් හිතන්න යන්න එපා. ඒ කියන්නේ අපි මේ කියන්නේ මනසින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න යන්න එපා. මේ වෙනුවට මේ දැනට පිම්බීම හැකිලිම දරමුණු කරන් යන්නේ. ඒ ඒ තුල බොහොම හිත හිතේ කතාව නවත්තගෙන විතර්ක කරන්නේ නැතුව බලන්න මේ පිම්බීමක් ගානේ අවධානයෙන් ඉන්න පුළුවන්. මේ පිම්බීමක් කොහොමද පටන් ගන්නේ? පිම්බීම අවසර සමග පිම්බීම හැකිලිම ඒක බලනකොට මට හුස්ම රැල්ල දිහා තමයි වැඩිපුර දැනෙන්නේ. يعني මේක අවශ්‍ය නැතුව ආනාපාන සතිය කරන්න පුළුවන්ද? පිම්බීම හැකිලිම බලනකොට විනාඩි 10ක් පමණ බලනකොට නැවත හුස්ම රැල්ලට වැටෙනවා හිත. ම්ම් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකක් Tamanට කියන්නේ ප්‍රිය මොකද්ද ඒක ඔස්සේ යන්න. මේක පිම්බිම හැකිරීම හොඳට ප්‍රගුණ නම් ඒකේ හොඳට හිත පවතිනවා නම් ආයේ මේ හුස්ම රැල්ල මේ පෙනුණා කියලා එතෙන්ට දාන්න එපා. මොකද මේක මේක සියුම් වෙන්න ගනීවි. පිම්බිම හැකිරීම බලබලා යනකොට ඒක සියුම් වෙන්න ගනීවි. එතකොට ආයි ආනාපානට දැම්මොත් වැරදි. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ සියුම් භාවය තුළම හිත පවත්වන්න. හිත තන මාරු කරන්නේ නැතුව මේක තුළම ඉන්නයි තියෙන්නේ. යන ඒ කියන්නේ ක්‍රමේ තේරුණා නම් ඒ කියන්නේ හොඳට මේක හරහා එකඟ වෙනවා නම් හිත සියුම් වෙන එක අනිවාර්යෙන් වෙනවා. ඔව්. එතෙන්දි මාරු කරන්න යන්න එපා. මාරු කරන්න නැතුව පිම්බිම හැකිලිම ඔස්සේම යන්න. හොඳයි. ගැටුවක් නැහැ මං හිතන්නේ. කරගෙන යන්න දිගට. හොඳයි. කරුතර ස්වාමින් වහන්සේ සතර කමතහ කීයක් තියෙනවද? දෙකයි. මේකයි තමයි. හරි. හරි. සතර කමඨහන් වැඩිමත් සමගම හුස්ම රැල්ල දිහා බලන විට වැඩි වේලාවක් නොගින් කය සැහැල් වී සමාධිය වැඩෙනවා. මම ටික කාලයක් තිස්සේ දිනපතා උදෑසන පෙරවරු 3 සිට භාවනා වැඩිපුර අරමුණ භාවනා කරන නිසා වැඩිපුර අරමුණු ඇති නොවේ. මෙසේ හුස්ම ගැනීම පහත හෙලීම හොඳට නාසය අගට දැනෙනවා. එවිට නිල් පාටට පෙනෙන්න පටන් ගත්තා. එයත් නැති වී දම් පාට රෝස පාට කහ පාට ක්‍රමක්‍රමයෙන් නැති වෙලා නැති වී යා. ඊට තැඹිලි පාට හුරු කහ පාටක් උඩ රතු පාට උල් පොඩි ආලෝකයක් පිටට දිලිසෙමින් දැක්කා. ඊට පසු එයත් නැති වෙලා සුදු පාටට විශාල ප්‍රදේශයක මම ඉන්නවා වාගේ දැනුණා. එපමණයි ස්වාමී. එච්චරයි. අ කාගේද කියන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. දැන් හුඟක් කල් තිස්සේ භාවනා කරනවද? හුඟක් කල් තිස්සේ භාවනා කරනවා. හැමදාම ඔය දේද වෙන්නේ? නෑ ඕක පස්සේ පස්සේ එන්න පටන් ගත්තා. ඔව්. ඒ කියන්නේ හැමදාම ඒ කියන්නේ පටන් ගත්තේම ආනාපාන සතියෙන්ද? එහෙමයි. හොඳයි. දැන් හැම දැන් ඔය දේ නිතර වෙනවද? දැන් මේ දෙපාරක් එහෙම වුණා. වුණා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් හිත එකඟ කරගෙන ඉන්නවා. එතකොට විවිධාකාර පාට පේන්න ගන්නවා. ඒ ඒක ඒ දිහා බලාගෙන ඉන්නකොට ඒක අස්සට යනවා. එහෙමද වෙන්නේ? අනිත්‍යයි කියලා හිතනකොට ගිහලා ආනාපාන සතියම කරගෙන යනවා. එතකොට ඒ පාට ටිකක් වෙලා තිබිලා නැතු වෙනවා. අහහ. ඊට පස්සේ තව පාටක් එනවා. හරි. ඒකත් එහෙමයි නැති වෙලා යනවා. හැමදේම ඇවිල්ලා තිබිලා නැතු වෙනවා. ඊට පස්සේ තමයි අන්තිමටම දැක්කේ කහ පාටට තියෙන පරිසරයක නිකන් මැණික් ගලක් වගේ දෙලිසි දෙලිසි තිබුණා. ඔව්. ඉතින් ඒකත් නතුණා. ආනපාන සතියම ඒ වැඩුවා එක දැක්කා. අහහ. ඒ වෙනකොට ඊට පස්සේ මට වටේම සුදු පාටට ආලෝකයක් වගේ එතන මං ඉඳගෙන ඉන්නවා. ඒත් මං එතන ඉඳන් භාවනාව වැඩුවා. ඔව්. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාව නම් ඉස්සර එච්චර කරන්න උනේ නැහැ. මොකද සිත සමාදන් වෙන පන්සලේනේ භාවනාත් කරන්නේ. ඊට මදි හින්දා ගොඩක් හින්දා අද මෙහෙදි ගොඩක් භාවනා කර මේ සක්මන් භාවනා කරා. හොඳයි. ඒක හොඳට යනවා. හොඳට තේරුණාද? තේරුණා. හොඳට කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොනවද දැනුනේ අද? අද දැන හරි සැහැල්ලුවක් දැනෙනවා. හොඳයි. එතකොට පාදවලට මොනවද තේරුනේ? තේර දෙන අඩිය තියෙනකොට පොළොවට ගැටෙනකොට අද ගතිය. ඉස්සරකට බුරුල් වගේ ගතිය. ආයෙ තියෙනකොට ඇඟිලි ටික තමයි ගන්නකොට ඇඟිලි ටික තේරෙනවා. ඒව එක්කම හොඳට බලාගෙන දැන් ඒ වෙලාවේදී මේ වෙන වෙන අරමුණු වලට හිත යනවද? හිත යන්නේ මුල් කාලෙදී තමයි හරියට හිත ගියේ. වේදනාවල් අරව මේවා. ඒ සේරම ටික භාවනා කරලම තමයි නැති වුනේ. හොඳයි. වාඩි වුණාට පස්සේ කොච්චර වෙලාවක් ගියාට පස්සේද අර ආලෝකෙ ඉන්න ගන්නෙ? ඒක කොහොම හරි පැයක් විතර වගේ. පැයක් විතර ගියාට පස්සේ දෙන්නේ. හරි. ඒ ටික එන්න කලින් පැය භාගයක් විතර ආනාපානේ වඩලා බලන්න කයේ ඒ වෙලාවේ මොනවද දැනෙන්නේ කියලා. කයේ මොනවද දැනෙන්නේ කියලා බලන්න. පැය භාගයක් විතර ආනාපානේ වඩ වඩා ඉන්නවා. හිත ආනාපානේ සංසිඳනවා තේරෙනවා. සංසිඳනවා තේරෙනවා කය ගැන දැනුමක් නැතුව. දැනුමක් නැතුව. එහෙනම් පැය භාගයක් යනත් කලින් බලන්න කය. කය. ඒත් පැයට විනාඩි 10ක් විතර ආනාපාන සතිය හිටියා. එන්දැද්දි ඊට පස්සේ බලන්න කයට යොදන්න. දැන් එකඟ වෙච්ච හිත දැන් ආනාපාන සතිය වඩද්දි මෙතන එකඟ වෙනවනේ. ඒ හරහා දැන් වැඩිච්ච තැන් තියෙනවනේ මේ කයේ කකුල් දෙක වැදිලා තියෙනවා අත් දෙක වැදිලා තියෙනවා මේ කොට්ටේ වැදිලා තියෙනවා ඔය විතර තියෙනවනේ අන්නේ තැන් වලට හොඳට හිත නංව නංව එතන නිකන් දැන් මෙතන තිබිච්ච හිත එතෙන්ට ගෙනියනවා ගෙනිච්චාම මෙතන අරමුණු කරනකොට මේ එකඟභාවය එතෙන්ට යාවි. ඊට පස්සේ එතන හොඳට බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් තව තැනකට දානවා. තව තැනක් මේ කියන්නේ කය දිහා බලනකොට මේ කයේ මොකක් හරි තැනක් ප්‍රකටව තේරෙවි. වැදිච්ච තැනක් කොහේ හරි ප්‍රකටව තේරෙවි. අන්න එතෙන්ට යොමු කළා හොඳට බලාගෙන ඉන්න. අතෙන්ට දැන් නොගියට කමක් නැහැ. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ සමාධිය වැඩුණාම සමහර වෙලාවට පැය දෙක තුනක් තියෙනවා. ඒක තමයි. දැන් එතෙන්ට යන්න එපා. දැන් සමාධි පැත්ත හොඳට වැඩිලා තියෙන්නේ. ඒ හින්දා එතෙන්ට දාන්න නැතුව විනාඩි 5ක් විතර ආනාපාන සතිය කරන්න. නැත්තම් ඒකත් නැතත් කමක් නැහැ. කෙලින්ම වාඩි වුණා. තමන්ට දැනෙන්න දැනෙන්නේ මොනවද කියලා බලන්න. දැන් හොඳට දැනෙන තැන්වල හොඳට හිත පවත්වාගෙන පවත්වාගෙන බල බලා බල බලා ඉන්නයි තියෙන්නේ. ඒ ඒ බලද්දී බලද්දිත් හොඳට හිත එකඟ කරගෙන ඇතුලේ කතාව නතර කරගෙන මොකක් හිතන්න දෙයක් අනිත්‍යයි දුක්ඛයි මුකුත් කියන්න දෙයක් නැහැ හොඳට දැනුවත් වෙන්නයි තියෙන්නේ මෙතන මොකද්ද මේ වෙන්නේ මේ දැනෙන්නේ මොකද්ද මේ දැනන දෙයට දැන් මොකද්ද වෙන්නේ කියලා මේ පොඩි පරීක්ෂණයක් කරන්න යන්නේ හොඳයි හොඳයි තේරුණා තමයි අවසන් සහ 15 වෙනි ප්‍රශ්නය තේරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මාගේ පරයන්ක භාවනාවේ தත්ත්වය ඔබ වහන්සේට ඊයේ ඉදිරිපත් කළ නමුත් තවත් ගැටලු කීපයක් මට ඇති වී තිබේ පිම්බීම හැකිලිම තුනී වී මගේ කයේ සියුම් පැද්දීමක් සහ කය තුල නාඩි වැටීමක් වැනි තත්වයක් ඇති බව ඔබ වහන්සේට මම ඊයේ ලියා දැන්නුවේ. මෙසේ සිදුවේ කලින් තදබල ලෙස කම්පන චංචල ඇති සමතයකට පත් වූ පසුවේ. තවද මා නිවසේදී වැඩ නිම කර විවේකයෙන් වාඩි වී සිටින අවස්ථාවවලදී කය බැලුව විට මෙම තත්වය අත්දකී. ඊයේ දහවල ධර්මදේශනට සවන් දීමේදීද එය අද්දුටුවෙමි. අදද එය අද්දුටුවෙමි. නිවසේ වැඩ කටයුතු කරන අතර වාරයක් වාරයේදී එය අත්විඳින්නට උත්සාහ කළද එය අපහසුය. ස්වාමින් වහන්ස මා අත්දකින්නේ චිත්ත සමාධියක්ද? සබ්බකාය පරිසංවේදී තත්වයක්ද? කායේ කායානුපස්සී විහෙරති යන තත්වයේද? කෙලෙස් විස්කම්භන ප්‍රහාණයක්ද? ඔබ වහන්සේගේ මේ පිළිබඳ උපදෙස් මා ඉදිරියට කළ යුත්තේ කුමක්ද? මේ මේ ඔබ වහන්සේගේ දෙපා නැමෙත උපදෙස් පතමි. කාගෙද කියලා කියන්න පුළුවන් මේක. දෙවන් සම් දැන් මේ කයේ මොකද්ද මේ පිම්බි මහැකිලිම හරහාද ගියේ නැත්නම් ආනාපානසතිය පිම්බීම හැකිලි හරහා ගිහින් පිම්බීම හැකිලිදම හරහා ගිහිල්ලා එතකොට කම්පන සබයන් දැනෙනවා අවුරුදු 2 විතර වගේ ඉඳන් භාවනා කරනවා ගිය මාසෙත් මේ වැඩමුළු ගිය අවුරුද්දේ සම්බන්ධ වුණා ඒ කරලා මේ මට දැන් පිම්බීම හැකිලිම තුනී වෙලා තුනී වෙන්න ඉස්සෙල්ලා ලොකුවට නිකන් පද්දනවා වගේ ඒවා දැනුණා. ඒ වෙලාව බය හිතුණු වෙලාවලුත් තිබුණා. නමුත් ඒවා සමතේකටපත් වෙලා මට නිකන් ජෝඩි පැද්දෙනවද කියලා මම මේක හරියට දන්න මම අර දකින්න අයගෙන් පොඩි පැද්දීමක් තියෙනවා කියලායි දැනුනේ මට දැනෙන්නේ ඒ කරලා මේ නාඩි වැටීමක් වගේ පොඩි දැනීමක් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඕක මම අපේ ඔක්තෝබර් මාසේ ලොකු ස්වාමීන් වහන්සේ කුරුණෑගල ආවහමත් කිව්වහම ස්වාමීන් වහන්සේ කිව්වා අනිත් වැඩ කටයුතු වල යෙදෙන ගමන් බලන්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම දැන් ගෙදර කුස්සියේ වැඩ කරන අරේ මේ වගේ වෙලාවට බැලුවට මට දැනුන්නේ නැහැ. නමුත් මම වැඩනිම වෙලා පුටුවක වාඩි වෙලා විනාඩි 5ක විතර ඇස් වහගෙන ඉන්නකොට මට අර එසියුම් නාඩි වැටෙන වගේ එක දැනෙනවා. එතකොට දැන් ධර්ම දේශනාවකට සවන් දෙද්දිත් මම හොඳට ඒකට ඒකට සවන් දෙනවා හොඳට. නමුත් අර කයේ අර පොඩි දැනීම තියෙනවා. හොඳයි. දැන් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මට මාස 3කට විතර වැඩි ওই ඒකාකාරී தත්වෙම තියෙන්නේ. මට දැන් එතනින් එහාට විදර්ශනාවක් හරි මොකක් හරි කරන විදිය තමයි. දැනට වාඩි වුණාට පස්සේ ඉඳගෙන කරද්දී පොඩ්ඩක් පිම්බීම හැකලීම හරහා ගිහිල්ලාද ඕක බලන්නේ නැත්නම් කෙලින්ම දැන් ඒක දිහා බලනවා. ස්වාමීන් පිම්බීම හැමලීම දෙසකට තුන්සකට වැඩිය මට බලන්න බෑ කෙලින්ම අර සංසිඳනවා. සංසිඳනවා. හරි. හඳුනාට පස්සේ දැන් කයේ කයේ තැනක් අරමුණු වෙනවද කොහෙද මේ කම්පන කම්පණය වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මට නිකන් දැකුනේ පපුව ඇතුලේ වගේ. ඊට පස්සේ නිකන් ඔළුව පිටිපස්ස වගේ දන. ඒක ලොකු ස්වාමීන් වහන්සේ එහෙම තැනක් ඕකට කියන්න බෑ කියලා. ඊට පස්සේ ඇත්තටම මම අනුගමනය කරනවා මට තැනක් දැන් හොයන්න බෑ. හරි. ඒකත් එක්ක හොඳට දැන් මුළු ලෝකෙම මතක කළා. ඒ කම්පනියත් එක්ක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හරි. පොඩ්ඩක් ඕක එක්කම යන්න වෙනවා. තව ටිකක් කොහොම යන්න. ඒ කියන්නේ මුකුත් කලබලයක් කරගන්න එපා. මේකෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා හිතන්න අවශ්‍ය නැහැ. දැන් Tamanට මේකේ නිකන් ඇතේමක් තියෙනව නැතිවීමක් තියෙනව වගේ තේරෙනවද? තේරෙනවා ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ මුකුත් නැති වෙලා වගේ තියෙන වෙලාවලුත් දැනෙනවා. ඔව්. ආයෙමත් මේ ආයෙ එන වෙලාවලුත් දැනෙනවා. ඊට පස්සේ එහෙම මොකුත් නැතුව තිබිලා ආයෙ ඔන්න සමහර වෙලාවට පිම්බීම හැකිලිම වාරයක් දෙකක් බැලෙන වෙලාවලුත් තියෙනවා. දැන් පරියන්කේ මම පැයක් විතර ඉන්නකොට ස්වාමීන් වහන්සේ කිසිම කරදරයක් නැතුව ඒක පේනවා. අර පොඩි පොඩි වේදනාවන් කකුලේ එහෙම ආවහම එමීහිට දිග ඇරලා අයෙත් බලනකොට මගේ සමාධිමත් බව කැඩිලා නැහැ. අර විදිහටම දිගටම ගෙනියන්න පුළුවන්. හොඳයි. අරකම බලබලා ඉන්නවා. බලබලා ඉඳලා දැන් මේ ඇතිවීමක් තියෙනව නැතිවීමක් තියෙනවා. ඇතිවීමක් තියෙනව නැතිවීමක් තියෙනවා. ඕකේ ඕන නැතිවීමක් තියෙනවා කියන එකට පොඩ්ඩක් වැඩියෙන් අවධානයක් යොමු කරන්න. දැන් මේ ඇති වුණා ඕන නැති වුණා. නැති වෙන එක දිහා විතරක් චුට්ටක් බලන්න. ඔහොම ඔය ඒ පැත්ත විතරක් දිහා බල බලා ඉන්නකො ටිකක්. දැන් දිගටම මේ විදිහට ඒ විදිහට දිගටම බලන්න. අර කම්පන චංචල ස්වභාවය අල්ලගත්තා. බලලා ඒ නැති වෙන එක දිහා බලනවා. නැති වෙන එක දිහා බල බල ඉඳන් නිකන් පොඩි නිකන් විවේකයට වගේ ආවනම් ඒ විවේකේ දිහා විවේකයේ තුල මුකුත් නොකර එහෙ ඉන්නවා. ආයෙත් ඔන්න ආයෙ පේන්න ගන්නවා. ආයෙත් නැති වෙන දිහා බලනවා. ආයෙත් ඔන්න හිත විවේක වෙනවා. විවේකුණාට පස්සේ එතෙන්දී මුකුත්ම නොකරින් අලුතෙන් මුකුත් කරන්න යන්න එපා එතෙන්දී. කියන්නේ සමනේ වුණා නම් නැතිවීම බලබලා ඉන්නද සමනේ වුණා නම් ඒ සමනේ වෙච්ච ස්වභාවය තුළ බොහොම සතුටින් සැහැල්ලුවෙන් එකක් ඉන්න විතරයි තියෙන්නේ. එහෙමයි. එහෙම පොඩ්ඩක් කරලා බලලා මම ආයි කියන්න. හොඳයි. හොඳයි. හරි. එහෙනම් අතන අපිට අද ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි මම හිතනවා අද දවස ප්‍රමාණවත් කියලා. ඉතින් අද දවස පුරාම ඉතින් මේ සියලු දෙනාම උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥාවන් දියුණු කරගත්තා ධර්ම දේශනාවකට සමන් දුන්න ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා මේ විදිහට අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු පින් කැමති අසන්න සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු අප සියලු දෙනාටම අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාජ ආදී ගාථා සජ්ජහායනා කළා පින් අනුමෝදන් කරමු.